ගෞරවනීය සංඝරත්නයේ අවසරයි මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩපිළිවෙලේ 8 වෙනි දවසේ ධර්ම සාකච්ඡාවල මම හිතන්නේ අපි 3 වෙනි දවසටයි එළඹෙන්නේ ඒ ලිඛිත ප්‍රශ්න අනුව මම සාකච්ඡාව පටන් අර ගන්නම් කෙසේ නමුත් ඒ අතරවාරයේදී සභාවට ඉදිරිපත් කරපු ප්‍රශ්න තියෙනවා කරුණාකර ඉදිරිපත් කරන්න ඒ සඳහා මේ මයික් පාවිච්චි කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මම පළවෙනි ප්‍රශ්නේ යන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේ අවසරයි සමහර අවස්ථාවලදී යටිහිත මා සමග කතා කරයි. විශේෂයෙන්ම දුර බැහැර පහ දුර බැහැර වාහනවල යන අවස්ථාවේදී තනියම සිටියේදී මේ අයි මේ ඇයිදයි පහදා දෙනමින් කරුණාන් ඉල්ලා සිටිනේ. ඉතින් මේ යටිහිත මාත්‍රික කතා කරනකොට කොයි එක්කනද නියම මමයා කියලා පොඩ්ඩක් බලන්න. කතා කරන කාට යට ඉන්න කාට කොහොමද මම කියන්න වටින්නේ කොයි එක්කනද කියලා බලන්න එතන ඉබේම ප්‍රශ්න මතුවේ. යටිහිතද මම කියන්නේ එහෙනම් උඩ එක කතා කරන එක්කනද. ඉතින් මෙතන එක්කෙනෙක්වත් අඳුර ගන්න එපයි කියන එක බුදුහාමුදුරුවෝ කියන්නේ අඳුරගත්තු ප්‍රශ්නයක් කියන්නේ. මෙයාද මම අරයාද මම කියලා. ඒක නිසා මෙව්වට පොහොර දානවා වෙනුවට ඒ දේ වෙනකොට අනුන්ගේ දෙයක් වගේ බලාන ඉන්න බලාන ඉන්න හිතත් මම නෙවෙයි ඒකට වෙන්නේ අති හිතත් මම නෙවෙයි ඒ නිසා ඒවට උපන්න සාතික කියනවා වෙනුවට ඇයි කියලා අහන්න යන්න එපා ඒකෙන් අපි කිසිම තැනකට යොමු කරවන්නේ මේ සිදුවෙන සිද්ධිය බලන්න මගේ මනාපටද වෙන්නේ අමනාපටද වෙන්නේ ඉතින් භාවනා කරන සතිය පිහිටවන්න හදන කෙනෙකුගේ මෙහෙමනම් අපිට හිතා ගන්න පුළුවන් භවනා නොකරන හිත ගැන කිසිම හැඟීමක් නැති කෙනෙකුගේ මොනතරම් දෙඩමලු ගතියක් ඇද්ද කියලා. මොනතරම් ඇතුළත කතාවක් එයිද? ඉතින් එතකොට ඒකේ හරිය දෙන්නෙක් දෙබසක් වාගේ කොයි එකනාද ඇත්ත මමයා. එක එක්කත් නැහැ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් වෙනකොට ඇයි කියන එකනේ ප්‍රශ්නේ තියෙන මේ සිද්ධිය දිහා පිට කෙනෙක් වගේ බලන ගමන් ඒ යටිහිත මම කියලා අඳ ගන්නත් එපා. ඒ කතා කරන උඩුහිත මම කියලා ගන්නත් එපා. මේ දෙකම මම නෙවෙයි. ඒ දෙක මගේ නෙවෙයි. ඒ දෙක මගේ ආත්මේ නෙවෙයි. නිකන් රූකඩ දර්ශනයක් දිහා බලන ඉන්න ගමන් ඒ රූකඩේ කතා කරනවා. ඇත්තටම රූකඩේ නෙවෙයි කතා කරන අර උඩ ඉන්න මිනිහා කතා කරන්නේ. පේන්නේ නිකන් රූකඩේ කතා කරනවා වගේ. ඒ වගේ තමයි මේකේ වැඩ පිළිවෙල. කතා විතරක් නෙවෙයි මේ හිත කතා කරනවා කියන්නේ මේකේ තියෙන්නේ. සාමාන්‍ය කතාවෙදිත් ඔච්චරම තමයි සම්ප්‍රප්ලාපම තමයි. වෙන මොකක්වත් ගන්න දෙයක් නැහැ. කතා කරන හරියක් කතා කරන්නේ තේරුමක් නැති දේවල් තමයි. තේරුමක් නැති දේවල් කතා කරන්න දෙයක් නැහැ. ක්‍රියා කරන දේවල් වුණත් අබ්බැහියට ක්‍රියා කරන මිසක් ප්‍රයෝජනේ සලකලා සතියෙන් යුක්තව කරන දේවල් බොහොම අඩුයි. ඒක නිසා ඒ සිද්ධිය දිහා බලනකොට 100ට කීයක් හිතලා තමන්ගේ අර්ථ සිද්ධිය පිණිස වගකීමෙන් යුක්තව චේතනා සහිතව කරනවද 100ට කීයක් මේ අන්තර ඉබේ කරනවද මේක මේ වයින් කරලා තිබ්බ බොනික් එක් වගේ වැඩ කරගෙන යනවද කියලා බැලුවොත් බලාපොරොත්තු සුන් කරන තාලෙට මේකෙන් වැඩ වෙනවා මිසක්කා කර්මානුරූපව ඒ වගේම ආලපාලි ඉන්න අය අපි නටවන තාලෙට නැට වෙනවා මිසක්කා Tamanට අවශ්‍ය දෙනෙවි සිද්ධ වෙනවා. ඉතින් ඒක බලනකොට මේ භාවනා කරන කෙනාට විතරයි ඒක දැක ගන්න පුළුවන් ඉන්නේ අනික අය දකින්න උත්සාහ කරන්නේත් නැහැ උත්සාහ කරත් ඒක විනෝදාංශයක් වෙන්නෙත් නැහැ නැත්තන බයලවන ගතියක් වෙනවා ඉතින් ඒක නිසා පුළුවන් තරම් මේක නොවෙනවා නම් හොඳයි නමුත් වෙනවා නම් මොනව කරන්නද වෙනකොට බලන්න ඕනේ මේ දෙකෙන් කොයි එකද මම කියන්න වටිනේ යටිහිතද එහෙම නැත්නම් මේ කතා කරන උඩුහිතද කියලා බැලුවොත් දෙකේ එකකවත් හරයක් නැත්තේ නැහැ ඒක නිසා මේක භාවනා වෙච්ච කරන නිසා මතුවෙච්ච අවස්ථාවක් ජීවිතේ දිහා හැරිලා බලන්න අතුට අත දාලා බලන්න විනිශ්චයකට යන්න පදන්න. තව ගොඩාක් නිරීක්ෂණය කරන්න කරන්න කරන්න තමයි තේරෙන්නේ මේකේ ආණ්ඩු මට්ටු කළ හැක්කක් නැහැ. මට ඕනේ වශයේ පවත්න්න කෙනෙක් නැහැ. මේකේ නේවාසිකයෙක් නැහැ. මේකේ විධායකයෙක් නැහැ. මේකේ බලධාරියෙක් නැහැ. නිකන් දෙකක් හතර දෙවසක් යනවා හරේකුත් නැහැ. ඒ නිසා නිකන් වයින් කර බොනික්ෙක් වගේ තමයි පේන්නේ. පදයන්ක පනාදී රතු ආලෝකයේ කහ ආලෝකයේ අලු පාට සහ සුදු පාට ආලෝකයේ දකීමේ කුමක්දයි පහදා දෙනමින් කරනවන ඉල්ලා සිටිමි. ඒ දකින දේවල් හරහා ආන පරියන්කීති කරන්නේ මොන භාවනාවද කියලා තියෙනවනම් මට මේකට උත්තර දෙන්න පුළුවන්. මේ මොන භාවනාවක් කරද්දිද මේවා පේන්නේ කියන එකවත් ලියන්න තරම් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන තේරෙන්නේ මේ දකින්න අහල පහල දේවල් කියනවා කරන බහනා මොකද්ද කියලා කියන්නේ. ඉතින් ඒකකොට කමටහන් සුද්ධ කරන්න ගියාම මේ කැලේ පාරවල් වල යන්නේ. ඒක නිසා මේ රතු ආලෝකයේ පෙන්දී මම උදාහරණයක් වශයෙන් ගන්නවා මෙතනදී කියලා නැති වුණාට වචනේ හිතලා ආනාපානි කරන්න කියලා රතු ආනාපානික රතු ආලෝකයේ පේනකොට ආනාපානි කොහොමද කියලා බලන්න. කහ ආලෝකයේ පේනකොට කොහොමද කියලා බලන්න. අලු පාට ආලෝකයේ පේනකොට කොහොමද කියලා බලන්න. සුදු පාට ආලෝකයේ පේනකොට කොහොමද කියලා බලන්න. එතකොට නම් ගමනක් තියෙනවා. එහෙම තමයි වේින වේින පාට දිගේ යන්න ගත්තොත් ඒව මොනවද කියලා බලන්න ගත්තොත් ආනාපානෙන් ගිලිහිලා මේ අලුතින් පරණ දෙවුණු කන විනුවට අලුතින් ආපු අඟ පිටිපස්සේ ගිහිල්ලා පිටපොට ගිහිල්ලා ඒකේ තවත් පැටලිලා තියෙනවා. නිසා නිතර නිතර මේ වගේ දේවල් වෙනකොට කලින් ආපු කන එහෙම නැත්නම් ඉස්සල් පටන් ගත්ත ආනාපාන නැත්නම් මූල කර්මත්තාන්ට නැවත නැවත සම්බන්ධීකරණය කරන්න. එතකොට මල් මාලාවක නූල වගේ තේමාවක් හම්බ වෙනවා භාවනාවේ. ඉතින් මේ දක්ෂින දක්ෂින දේවල් වලදී වයන්ට යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම හිත මෙහෙවිය යුතු, පිහිටවිය යුතු මූල කර්මස්ථානය පිළිබඳව අව탁සිරුවක් වෙලා තියෙනවා. ඒක නිසා ඒ කොයි දේ වුණත් හිතවිලි කතා කරත් වර්ණාලෝක පෙනුනත් ඒ පේන පේන වෙලාවේ මූල කර්මස්ථානය කොහොමද පේන්නේ කියන එකයි Taman අවධානය යොමු කරතු අවස්ථාව කියන එකයි මතක් කරගන්න තියෙන්නේ. පරියංක භාවනාවක සක්මන් භාවනාවක නොමැති අවස්ථාවකදී යෝගියුගේ සතිය පිහිටවිය යුතු ආකාරයේ පැහැදිලි කිරීමක් කරන්න ආහාර ගැනීම ඇමදීමේදී මේක මුල්ම දේශනීය වේලාවේදී මම හිතන්නේ මම විනාඩි 10ක විතර වෙලා අරගත්තා සක්මණේ මෙහිමයි පරියන්කේ මෙහිමයි අනික් වෙලාවෙදී චේතනාපූර්වක කරන වැඩේ සතිය පවත්වන්න කියලා. ඉතින් මම හිතනවා මේක දවස් 8ක් ගියාට පස්සේ ඒක නැවත මතක් කිරීම හොඳයි. නමුත් මේ මුල්ම දේශනා මුද්‍රණ වෙච්ච පත්‍රිකාවක් තියෙනවා යනකොට කරුණාකරලා ඒක පත්‍රිකාවක් එක්කෙනෙක් ගාව තියාගන්න. එතකොට Tamanට මේ වගේ ප්‍රශ්නයක් මතුවෙච්චාම දැනගන්න පුළුවන්. සක්මන් කරන වෙලාවේදී පතුලේ ගැටීම බලනවා වගේ සක්මන පරියන්කෙන් තොර අවස්ථාවල අතුල් පතුල් වල මොන දේ ගැටුණත් අතින් අල්ලන වෙලාවේ පතුල ගැටෙන වෙලාවේදී ඒකේ සතිය පිහිටවන්න ඒකෙදී චේතනාපූර්වක කරන වැඩේ තමයි ඉස්සර කරන්නේ. එතකොට යම් වෙලාවක මේකේ තියෙන ආහාර ගැනීමේදී සහ ඇමදීමේදී කියලා නිදර්ශන දෙකක් පෙන්නලා ඒ වෙලාවේදී සතිය ප්‍රදාන සතිය ප්‍රදාන කරගෙන සතිය පිහිටවීම ඉස්සර කරන මේ වැඩේ කරන්න පුළුවන් නම් ඒක ලොකු වටින අවස්ථාවක්. මේ දේවල් වල සතිය දියුණු කිරීම සඳහා කාරණා තුනක් දේශනේ වෙලාවේදී නම් මම හිතන්නේ ඒ කාරණා තුනම මතක් කරේ නෑ. නමුත් මේ පත්‍රිකාවේ මම හිතන සඳහන් කරලා තියෙනවා කියලා. ආහාර ගැනීමට කලින්ම අදිස්ථාන කරන්න මේ ආහාර ගැනීම පුරාවටම සතිය පවත්වනවා කියන්නේ. ඒ නිසා අදිස්ථානයක් කරන්න කියනවා. මේ වැඩේ කිසිත් එක්ක කතා කරන්නෙත් නෑ මම කරනවා කියන්නේ. දෙක ඒ වැඩේ පොඩ්ඩක් නැවතිල්ල කරන්න කියනවා වෙනදා කරනවට වැඩිය. එතකොට තමයි නැවත නැවතත් සීපත් වෙනවා මේ නැවතිල්ල කරන්නේ සතිය පිටවන්න කියලා. තුන ඒ වැඩේ කරනකොට ඒ වැඩෙන් නිකුත් වෙන ශබ්ද සියල්ලටම අහුම්කම් දෙන්න තමන්ගේ නිකුත් වෙන ශබ්ද වලට. කෑමක් කනකොට මම දිනකොට නිතරම තමන්ගේ ශබ්දයක් පිට වෙනවා. හැම ක්‍රියාව හැම ක්‍රියාවකදීම වගේ පුංචි ශබ්දයක් පිට වෙනවා. ඉන්නේ සද්දෙට අහුම්කම් දෙනවනම් ඉබේම Taman ඒ වැඩේට බැඳෙනවා. ඉතින් ඒ නිසා එදිනදා වැඩ කරනකොට නිස්සද්දව නැත්නම් Tamanගේ පිට වෙන සද්ද වලට අහුම්කම් දෙමින් නැවතිල්ලේ සතියෙන් කටයුතු කරන්න කරන ගම ගැටීමට දිවේ ආහාර ගැටෙනකොට අතින් අනනකොට මුඛය තියාගන්නකොට ගිලිනකොට ඒ ඇති වෙන ස්පර්ශ දිගේ තමයි ඉදින්දා කටයුතු කරන්නේ. ඒක ඇත්තට විශාල මාත්‍රකාවක්. නමුත් ඔක්කොම කියලා ඉවර කරන්න බෑ. මේ පර්යංකේදී ආනාපානේ හැපීම් බලනවා වගේ සක්මනේදී පතුල පොළවේ හැපීම් බලනවා වගේ එයින් පිට කටයුතු වලදී අතුල්පතුල් දෙකේ යම්ම ගැටීමක් ඇති වෙනවා නම් ඒක බලන්න කටයුත්ත හිමීට කරන්න අදිෂ්ඨාන පූර්වක කරන්න කරන වැඩේට කරන වැඩේ නිකුත් වෙන සද්ද වලට අහුම්කන් දීලා කරනකොට ඇතුළට හිත නැමෙන ගතියක් ක්‍රමයෙන් ක්‍රමයෙන් එන්න පටන් අර ගන්නවා පරියන්කේකී තරම් ඉක්මනට එන්නේ නැහැ නමුත් ඒ දේ වටිනාකමක් තියෙනවා gedara ගියත් කරන්න පුළුවන් ගතිය නිසා කර්ණී ස්වාමීන් වහන්සේ ආටානාටි සූත්‍රයේ gedara වල සජ්ජායනා කළ හැකිද මෙම සූත්‍රයේ මූලික හරය ඉතා කියෙන් පහදා දෙන සීක්වා මේකට මේ මම දන්නේ නැහැ මේ සූත්‍රය මොකක්ද කියලා මම ළඟ ওই සූත්‍ර පිළිබඳ ඇඟි ඔය ඔය මේ ආරක්ෂක සූත්‍ර පිළිබඳ වෙච්චර මම එලවන්න යන්නේ නැහැ මට තියෙන්නේ මේ මේ තත්ියට සම්බන්ධ සූත්‍ර විතරයි. ඒක නිසා මේකට ලයනල් ලොකුල ඉන්න මහත්තයගේ තියෙනවා පරිත් පිරිත් පොතක්. ඒකේ හැම විදියටම ශාස්ත්‍රානුකූලව මේ පැත්තේ සූත්‍රය මේ පැත්තේ සිංහලයි කියලා තියෙනවා. අන්න ඒක අරගන්න. එතකොට මේ අදහස ඇති කරගන්න පුළුවන්. කාටරි අවශ්‍ය නම් මම කාටරි කියලා මේ ආටානාටි සූත්‍රයේ සිංහල සාරේ ෆොටෝ ස්ටඩ් කරලා දෙන්න. නැත්නම් ගෙදරට තියාගන්න පොතක්. මේ පරිත්‍රාණ ධර්ම දේශනා ලයිනල් ලොකු ලියන මහත්තයයි. සමහරට ඒක නොමිලෙත් දෙනවා. අපි ළඟත් ඇති. ඉතින් ඒ වගේ දෙයකින් උදව් කරන මේ චක්ක මේ වගේ භාවනා වැඩ පිළිවෙල මේ වගේ දේවල් අපි සාකච්ඡා කරන එක පුළුවන් අතර නතර කරනවා. ඒ කෙනාගේ අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා අවශ්‍ය නම් කියන්නේ එතකොට අපිට පුළුවන් කොළ දෙක තුනක් විතර කොටස් කළ දෙන්න පුළුවන්. එතකොට සූත්‍රයේ තියෙන කොටස හොයාගන්න සිංහල අර්ථය හොයලා දෙන්න පුළුවන්. යෝගියෙකු තරමක් අසනීප වූ විට සක්මන් කළ නොහැකි විට ආනාපාන සතියද මනාව නොවැටෙන විට කුමක් කළ යුතුද? බුදිය ගන්නයි කියලා කියයි. දැන් මේ කියන්නේ කුසීත වස්තු කාලක්ම තියෙනවා. ලෙඩේ එන්නත් කලින් එතකොට මේ සක්මන් කරන එක කලින්ම නතර කරලා එතකොට ආනාපාන සතිය වැටෙන්නේ නැහැ කියන්නේ මැරිලා වගේ මට පේන්නේ මැරිලත් නැතුව ඇති. ඉතින් ඒක උර කියලා බුදිය ගන්න එකයි කියන්නේ. මේක බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් මේ ලෙඩේ හැදිලා මැරුණොත් ඒක නිසා පුළුවන් තරම් සක්මන් කරන එකයි තියෙන්නේ. පුළුවන් තරම් ආනාපාන සතිය බලන එකයි තියෙන්නේ. අන්තිම මොහොතේ හරි කමන්න මේ මරණ චිත්තක්ෂණෙත් ආනාපානය බලන්න කියනවා. මේ හිම්බිරිස්සාවක් ඇවිච්චාම ආනාපානෙ පේන්නේ නැහැ කියලා කියනවා. මේ තරමටම කයට ආසයි, මේ තරමටම ජීවිතයට ආසයි. ඉතින් ඒක නිසා කවදද කොටියෙක් කකුල කාගෙන එනකොට කකුල් දෙක මට්ටමට යන සෝවාන් වුණාලු ඉන මට්ටමට යන සකදාගාම වුණාලු පපුව මට්ටමට රහත් වුණයි කියලා කතාවක් තියෙනවා. කොටිය දකිනකොට බලීලියයි මට හිතෙනවා. <laughs> භාවනාව කෝක වෙතත් මේ එම්බිරිසාවක් අස්සක් වෙනකොට මේ තරමටම චෝදනා කරනවා නම් නරක මිනිහට මේවා කියවන්නේ අප වෙන කෙනෙකුට කියවනම් හොඳ උත්තරයක් දෙයි. මයිලඟ ඔබට කිසිම කොඩමඩක් නැහැ. කරුණාකර මතක තියාගන්න මේ ලෙඩකට මේ ලෙඩක රෝග ලක්ෂණ විතරයි. හරියට ලෙඩක් ආවනම් එහෙම හුස්ම කට ගන්න බැරි වෙයි. මොකද ආනාපාන සතිය මනාව වැටෙන්නේ නැතුණාට ආනාපාන සතිය තියෙන හෙම්බිරිස ආවනම් ෂෝක් එකට හොටු හූරගෙන යන හැටි හොඳටම වැටෙනවා. වෙද්දට වැඩිය සොර සොර සොර සොර ගාලා වැටෙනවා. දුවට බලන්න. වැටෙන්නේ නැහැ කිව්වොත් නම් වැටෙන්නේ නැහැ තමයි. ඒවනම් කියලා තියෙන්නේ අර හොඳට ඇඳ හදලා තියලා පුතිය ගන්න එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ සතිමත් සෑම චිත්තක්ෂණයක්ම නිවනට යොමු තිබෙන බව ධර්මදේශනාදී අසන් ලැබුණා. යමක වැරදි ක්‍රියාවක උදාහරණයක් ලෙස සොරකමක් එදවින් නමුත් 100න් සිටින මොහතකට මේ අදාළවන්නේ එම 100 පීඨුන චිත්තක්ෂණයට පමණයි පමණයි සිටේ. ඊළඟ චිත්තක්ෂණයේ සොරක අරමුණු විට කෙලෙස් පිරිසිතක් පහළ වී නිවනට යොමු වීම තවදුරටත් සිදු නොවේ යයි හිතේ. හිත වේගවත් නිසා මෙසේ ක්ෂණයක් ක්ෂණයක් මාරු වීම සිදුවේ හැකි බව දැහැඟේ. මේ නිවැරදිදයි කරුණාවෙන් පැහැදිලි කර දෙමින් ඉල්ලා සිටිමි. ඇත්තටම මේ හොරකමක් කරනකොට වුණත් ඒක තමන් දැනගෙන කරනවා නම් තමයි හොරකමේ ආදීනව ආස්වාද දැනගන්න පුළුවන් වෙන්නේ. එනතු හොරකම පිළිබඳව ඒ කියන්නේ අපි ළඟින් බොරුව, හොරකම වගේ දේවල් දැන හෝ නොදැන සිද්ධ වෙනවා. ඒ කරන වෙලාවක වරකමක් හරි කමන්නෑ කරන වෙලාව හොඳට සතියෙන් කෙරුවොත් ඒකෙදි කොච්චරක් බඩපපුව දනවද කියන එක කොච්චර බයෙන්ද ඉන්නේ කියන එක ඒකෙන් ලැබෙන ආනිසංස වලට වැඩිය මේ වරකම කිරීමේදී පෙට්‍රන මේ ලේපිච්චන ප්‍රමාණය දැනගන්න නම් සතිය කරන්න. ඊට පස්සේ තමයි මේ සිල්පදේ මොකද්ද කියලා තේරෙන්නේ. ඇයි මේ ਸਰවචනාංශ හොරකම් කරන්න එපයි කියලා කිව්වේ වෙන මොනවාක්වත් නිසා නෙවෙයි ඒ හොරකමක් බව දැනගෙන හොරකම කරනකොට බුදුමාකාර අසහනයකටපත් වෙනවා. ඒ අසහනේ වුණා සතියෙන් සිද්ධ වෙනවා නම් ඊට පස්සේ මනසට එනවා මෙච්චර මහන්සිලා මොකද්ද මේකෙන් ඇති වැඩේ මට හොඳට මතකයි මම හොරකම් කරපු අවස්ථාව යුනිවර්සිටි එක්සිබිෂන් එකක් තිබුණා ඒකේ තිබුණා ෆොරෙන්සික් ඒ කියන්නේ අපරාධ පරීක්ෂණ අංශයේ වෛද්‍ය විද්‍යාපීඨයේදී මයික්‍රොස්කෝප් එකේ සෙට් කරලා තිබුණා ඔළුවට බුලට් එකක් වදිච්චාම හැටි මස් වලට බුලට් එකක් වදිච්චාම හැටි ඊට පස්සේ බුලට් එක අරගෙන මයික්‍රොස්කෝප් එකේ දාලා තිබුණා ඔලු කට්ටක් වගේ තද කට්ටකට වැච්චාම බුලට් එක මුණත ඇද වෙන හැටි සියුම් කට්ටකට වැච්චාම මස්සල් වැච්චාමයි. ඉතින් ඕක බලන ගමන් යට තියෙන කණ්ණාඩිය පෙන්වනවා. මයික්‍රොස්කෝප් එක ලයිට් එක ෆික්ස් කරන්න තියෙන කණ්ණාඩියක් තියෙනවානේ. ඉතින් හොඳට මේක බලන ගමන් ඒ ගිනල්ලා අවුරුදු 4ක් යනකම් මගේ කුණු අනම්මන දාන පෙට්ටිය දාගෙන හිටියා සත්‍ය පහක වැඩක් නැහැ කිව්වා. මට ඕනේ මෙච්චර දිනකක් දිනු 1000ක් ඉඳන් මට මේක හොරකම් කරන්න පුළුවන් කියලා බලන්න විතරයි. කිසි වැඩක් නැහැ. මොකද මේ මයික්‍රොස්කෝප් එකට දාලා තියෙන කණ්ණාඩිය මම තිබ්බේ යකඩ ගෑලි ගොඩක දාලා ඒක කැපෙනවා හැම වෙලාවෙම එහාට මෙහාට කරනකොට කැපෙනවා. ඉතින් මම තමයි අපේ ඉස්කෝලේ මයික්‍රොස්කෝප් කබඩ් එක බලාගන්නේ. මේක කෙරුවේ යුනිවර්සිටි එකට එක්සිබිෂන් එක බලන්න කියලා. ඉතින් මට තේරෙනවා මගේ තියෙන අර කැත පාහර ගතියට මේක ගත්තට නැත්ත පහක ඕන කමක් නැහැ. ආපහු ගිහිල්ලා දාන්න පුළුවන් නම් ගිහිල්ලා දාන්න හිතන ඒත් මම හිතාගත්තා අඩු ගන්න මීට පස්සෙවක්වත් ගන්න එකෙන්වත් ප්‍රයෝජනයක් තියෙනවා. ඒ වගේ මේක හොරකම් කරනකොට ඒ අර මේ කාටවත් පේන්නේ නැති වෙන්න ගන්නකොට කුතුහලයක් දැනුවාට මේක දැවිල්ලක් ඇති කරනවා. පුදුම බයකින් මේක කරන්නේ. ඒ නිසා ඒක වුණත් සතියෙන් කරනකොට තේරෙනවා මේ හැම කටයුත්තකදීම පිනක් හෝ පවක් හෝ මෙතන ඉල්ලුම සැපයීම නීතියක් තියෙනවා. යොදන යදවුමක් තියෙනවා ලබන ලැබීමක් තියෙනවා අකුසල් කියලා කියන්නේ යොදන යදවුමට වැඩිය ලබන ලබන ලාභේ පාඩු වෙන මොකක්වත් නැහැ ඔකේ පව කියලා කියන්නේ ඒකයි එච්චර මහන්සිලා කෙරුවට ලැබෙන ලාභේ පාඩුයි නමුත් කුසලයේ කියලා කියන්නේ ඒ දේ කරනකොට තමයි ලැබෙන මානසික සහනය යොදන ආයෝජනය කරන කාලයට වැඩිය වැඩි. ඉතින් ඒක තේරුම් ගන්න මේ හොරකම වගේම පින්කමක් කරනකොට සතියෙන් කරන්න. එහෙම නැතු පින්කමට බයි හොරකමට බයි පින්කමට සදාචාර සම්බන්ධව ගෞරව කරාට අපිට හැඟීමක් එන්නේ හැඟීමක් එන්නේ ඒ දේ කරනකොට හොඳ හෝ නරක සිහියෙන් යුක්තව කරන්න කරනකොට හොඳට තේරෙනවා මේ දේෙන් මෙච්චර මානසික ආතතියක් ඇති වෙනවා මේ දේෙන් මෙච්චර සාන්තියක් ඇති වෙනවා කොයි දේද මට වර්තමාන මොහොතට අනාගතයටත් මටත් අනුන්ටත් පිට වෙන දේ කියලා දැනගන්න නම් මේ කියන විග්‍රහයත් හොඳයි නමුත් මේ කියන විග්‍රහය සදාචාර සම්පන්නව ඉඳගෙන ලියාපු එක. නමුත් මේ සතියෙන් හම්බෙන ආනිසංශය සදාචාරයේ ඉක්මවල යනවා. වැරදි වැඩක් කිව්වොත් වැරදි වැඩ කරපුවම මෙච්චරක් ඒකෙන් Tamanට හානියක් සිදු වෙන බව කරනකොටම වැටහෙනවා. කාට හරි ආදිසි කවුරු ඇවිල්ලා වතුර ටිකක් කිලෝ වතුර ටිකක් දෙනකොට ඒකෙන් හම්බෙන සාන්තියක් ඒකම මුළු හදින් කරනවා නම් තේරෙනවා. ඒක නිසා මේ මොන දේ කරත් හොරකමක් කරත් දානයක් දුන්නත් සතියට කිසිම ඒකේ විශේෂයක් නැහැ. දුවට මතක තියාගන්න හොරකමක් කරත් දානයක් දුන්නත් සතියට හුදු ක්‍රියා දෙකක් විතරයි. කරනකොට කෝකෙන්ද Tamanට මානසික සහනය හම්බෙන්නේ කෝකෙන්ද විස්රාමයේ ලැබෙන්නේ කෝකෙන්ද විවේකයේ හම්බෙන්නේ කෝකෙන්ද උදකලාවේ හිතට ලැබෙන්නේ කියලා බලන්න උදකලාව ලැබෙන විස්රාමයේ ලැබෙන එක තමයි කුසලී කියන්නේ. අනිත් එකේ මනස හිර කරලා තද කරලා ආවේග කරනවා. ඒක ඕකට ගෙවන්න ඕනේ. ඒක නිසා පිනපව කියන එක පිළිබඳව අපි නොසලකා ඉන්නවා කියන එක නෙවෙයි ඒ වුණත් කරන මොන දේ වුණත් සතියෙන් කරන්න කරනකොට කවුරුත් කිව්වට නෙවෙයි Tamanටම Tamanගේම ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්න පුළුවන් මේ මේ මේ දේ චිත්තක්ෂ සාංචි පිණිස පිටනවා මේ මේ දේ හිතට වෙහෙස පිණිස පිටනවායි කියලා ඒක Tamanගේම අත්දැකීමෙන් ලබන්න ඕන ලැබනකොට තමයි අපිට ඒක ගැන වග වෙන්න පුළුවන් ඉන්නේ මේ සිල්පද හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා. එහෙම නැතුව කරන සිල්පද වලට කියන්නේ සීලබ්බත පරාමාස කියලා. ඒක සීල වෘත්තයක් වශයෙන් කරන මිසක හැංගීමෙන් නෙවෙයි කරන්නේ. නමුත් සතියෙන් කරනකොට ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් Tamanට වැටෙන්න පටන් ගන්නවා. ඒ වාගේම තමයි ඒකේ සමහර විට ටිකක් මේ විස්තර වැඩි වෙන්න පුළුවන්. යම් දවසක හොරකම් කිරීම හොඳ නැහැ කියලා වැටහිලා ඊට පස්සේ හොරකම් සිද්ධ වෙන වෙලාව තමයි කල්යනා මිත්‍රෙකුටත් කියනවා මම මේ වගේ වැඩ කරලා තියෙනවා මම වැරදි මිනිහෙක් මම ඊට පස්සේ හොරකම් නොකරන අධිෂ්ඨාන කරලා තියෙන්නේ ඒක නිසා මේ මම සති ඉස්සර කරන වැඩ කරනවා කියලා තමනුත් අධිෂ්ඨාන කරන්න පුළුවන් කෙනෙක් සාක්ෂියට ගන්නත් පුළුවන් නමුත් ඊට පස්සේ හොරකම් වගේක් දිගින් දිගට සිද්ධ වෙනවා යම් යම් ප්‍රමාණයකට වෙන එක සැරේ මේක කැඩෙන්නේ අන්න ඒක සිද්ධ වෙන වෙලාවේ තමයි තමන් දෙස්ති ගන්නවා මම මෙච්චර පොරොන්දු වෙලා කටයුතු කරත් මගේ තියෙන මේ ජඩ ගතියට යනවයි කියලා. නමුත් හොඳ කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනවා නම් ඒ කල්යාණ මිත්‍යාගේ තියෙන ගතිය තමයි ඒ වැරද්ද නැවත නැවත කරත් ඒ මනුස්සයා ඒ වැරද්ද නැවත නොකරන මට්ටමට ඒකෙන් ආදර්ශයක් ගන්නවා. වැරද්ද නැවතත් කෙරුවට ආයෙ නොකරන මට්ටමට ආදර්ශ ගන්නවන කල්යාණ මිත්‍ර කවදාකවත් ලයිස්ට් එකෙන් කපහරින්නෙත් නැහැ. පුංචි කළ සලකන්නෙත් නැහැ. තේරුම් ගන්න මේ වැරද්ද එක සැරයක් හිතට වැදුනට නැවත නැවතත් නැවත නැවතත් මේ වැරද්දෙන් ගැලවීම සඳහා මේ වැරද්දම කරන්න වෙනවා. අච්චරම මුල සිට අග දක්වාම කැත හිතෙන්නේ නෙවෙයි. මගක් කරනකොට එපා. ඊට පස්සේ අවශ්‍ය පටන් ගන්නකොට එපා. ඒකට කල්යාණ මිත්‍ර හොඳට තියෙනවා. මේ මනසේ එකමදී නැවත නැවත කරමින් අර පාඩමේ මුලැමැද ගිල ගන්නවා. අසත්පුරුෂයා අයියෝ එදත් කිව්වා මේ වැඩේ ආයෙත් මේ මිනිහා කරනවා මේ වැඩේ කරනවා කියලා ඉක්මනට ලයිස්ට් එක කපලා දානවා. සත්පුරුෂ කදාකත් එහෙම කරන්නේ. දන්නවා මනස මේ වැරද්ද නැවත කරාට දැන් මනසයා මේ මේ කරපු දෙයම වැඩිපුර අධ්‍යයනයක් කරන්නේ. තුන් හතර සැරයක් කරලා තමයි වැරද්දක් කරන්නේ. ඒ වගේම තමයි පිනත්. එක සැරයක් කළා ආනිසංස දැනුණට පින වශී කර ගන්නවට නැවත නැවත කරන්නේ. මේකේ ඒ පුද්ගලයාගේ ඡන්දයෙන්ම කරනවා. ඉතින් ඒක නිසා තමන් තමන් සත්පුරුෂයෙක් කරගන්න උත්සාහ කරනවා නම් ගොඩාක් අනුකම්පා කරන්න. අපි යම් අදි යම් වැරද්දක් නොකරන අදිෂ්ඨාන කරාට ඒ වේගය එකපාරට වේගෙන් යන වාහනයක් බ්‍රේක් ගහුවගේ එතනම හිටින්නේ නැහැ. ඒක ඇදගෙන යනවා. ටික වෙලාවක් ඇදගෙන යනවා. ඒ අතරමැද අනන්තවත් මේ වැරද්ද වෙනවා. එතකොට හිතා ගන්න තුන මොකද කරන්නේ? කියන අප සංසාර ගතියේ මේකේ වුණාට මම එන්නේ එන්නේ එන්නේ මේ වැරද්දෙන් වෙන්න තියෙන අනුන්ට වෙන හානිය, තමන්ට වෙන හානිය, මත්තට වෙන හානිය අඩු කරමින් අඩු කරමින් වැරද්ද කෙරෙන්න අරිනවා කියලා එක සැරේ නතර නොකරත් තමන් තමන් අනුකම්පා කරන්න ඕනේ. අන්න ඒ වගේ වෙලාවල් වල සමාව දෙන මිනිසයාට කියන්නේ මිනිසෙක් නෙ දෙයියෙක් කියලා. දැකගෙනත් තම වැරදි කරද්දි ඔබ කවදාරි හැදෙනවා හැදෙන්න ඔබ වැරද්ද කරන්න වෙනවා ඒකෙදි මම ඔබට හතුරෙක් වෙන්නෙත් නෑ විවිචනය කරන්නෙත් නැහැ. ඔක් කරලා බලපන් කියලා දෙනවා. එතකොට තේරෙන පටන් අර ගන්නවා හැම කෙනෙක්ම වැරද්ද ඉඳලා නිවැරදිට කියලා තියෙන එක දවසේ ටක්කෙට ඉල්ලෙට නෙවෙයි. නැවත නැවතත් ඒක කර කර කර කර කර කර අඩු කර කර අඩු කර කර ගිහිලා. අනේ ඒ වෙලාව යනුකම්පා කරනවා කියන එක අම්මට තාත්තට කරන්න බෑ. කල්යාණ මිත්‍රට විතරක් කරත හැකි. ඒ වැරද්දම නැවත නැවත කරද්දි උඹ හැදෙන්නනේ යන්නේ. බෝක කරලා තේරුම් ගනි කියලා සමාව දෙනවා. ඒක නිසා ඒක මේ වැරද්ද තුල පවා ධර්මයක් මොකද්ද ක්‍රියාත්මක වෙනවා. අපි හොරකම් කරන්නේ නැහැ කියලා හිතනවා නම් බොරුවක් කරන්නේ. කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවයි කියලා කියන්නේ Taman දෙන සල්ලි වලට වැඩිය වටිනාකමක් සාහිත්‍යයක් Taman ගන්නවා නම් ප්‍රසිද්ධ දෙයක් වුණත් ඒකත් හොරකමක් තමයි. අපි කඩේකට ගිහිල්ලා මේ කොට්ටේ ගන්නවා. මට තේින්නේ මේ කොට්ටේ බිල දාලා දෙන රුපියල් 25ක් කියලා. මට දෙන 35ක වටිනාකමක් මේකේ තියෙනවා. ඉතින් මම 25 දීලක 35ක වටිනාකමක් ගන්නකොටත් ඒ විනය නොදැනගත්තට මම කරන්නේ මට ලාභෙ නිසා නැත්තම් ගන්න නෑනේ. ඊමණට ලේබල් කරලා තිබුණාට 25ට උග 35ක වටිනාකමක් තියෙන නිසා තමයි 25 දීලා 35යි පාඩුව ගන්න. ඔය හැම තැනකදීම අර්ථය සලකලා කටයුතු කරනවා තුච්චයි. අපිට දින දෙනම් ඔහිගාගෙන කනකොට දින දෙනම් එහෙම මොනක්වත් ගණසුණුවක් නැහැ. ඕනේ බඩුවක් ගන්න කියලා හෙට්ටු කරනවා කියලා මොකද්ද කරන්නේ? ලීලාවේ බලනවා කියලා කියන්නේ අපේ හිතේ මේ මේ අර්ධේ ප්‍රයෝජනේ වැඩි කර ගැනීම සඳහා කරන ප්‍රයත්නයක් නෙවෙයිනේ. හැබැයි ඒක පොතේ ලියලා දෙනවා, බිලේ සටහන් කරලා දෙනවා, ඩිස්කවුන්ට් එක මෙච්චර ඇරේ මේ කියලා. ඔය හැම එකකදීම අපි තියෙන අත්තට්ට පඤ්ඤා අසුචි මනුසා. මනුසා කරන හැම වැඩකදීම අර්ථේ හිත කරගන්නයි යන්නේ. ඕකෙදී 100%ක් හොරකමෙන් වෙන් වෙලා කරන්න බෑ. ඒ නිසා අපි කරන හැම ගනුදෙනුවකම ගනුදෙනුවක් බවට පත් වෙන්නේ අපිට ඒකේ ලාභයක් තියෙන නිසා තමයි. ඒ ලාභය හැම වෙලාවෙම මට තේරෙනවා ඌට තේරෙන්නේ නැහැ. ඒක තමයි අපි ඉක්මන් කරලා ගිහලා බඩුව ගන්න. එච්චරයි. ඉතින් ඒක නිසා මේ මම කියන්නේ මේ මූලධර්ම පැත්තෙන් බලනකොට බඩුවක් ගන්න හැම වෙලාවකදීම අපි හෙට්ටුවක් කරලා ඒ අවස්ථානුකූලව උපයෝගීතාවයේ ප්‍රස්තාව සලකලා ඒ බඩුව ගන්නවයි කියලා කියන්නේ මට ප්‍රොෆිට් මාජින් එකක් තියෙනවා. නැත්තම් ගන්නෑ. මේ 100 100ක් සමාජශීලී හොරකමක් නොවුනට බුදුහාමර කියන අත්තඩමඤ්ඤා අසුචි මනසා. මනසයා ගොන දෙනවා කරන හැම වෙලාවෙම Tamanට ගේන් එකක් තියෙන නිසා තමයි. ඒක නිසා හැම වෙලාවකදී මේ සංසාරේ ඉන්නකන් ණයක් කියලා හිතගන්න. මේ සංසාරේ කිසිම දවසක 100%ක් සුද්ධ සිද්ධි වෙන්නේ නැහැ. සිද්ධ වෙනවා නම් ඉඳපු ගමන් පක්කාලා එකනේ නිවන් දකින්න ඉඩ තියෙනවා මේ ගිහිලා කවදාවත් එහෙම වෙන්නේ නැහැ. කෙරුවොත් කරන්නේ පාහර වැඩක්. අපි පැත්තේ කියලා තියෙනවා හොඳ නෑ ඒවා කියන එක කිව්වොත් බරුවක්. කෙරුවොත් හරගමක්. කැත කෙරුවක කැත කෙරුවොත් පාරක තමයි. එහෙමයි කියන්නේ ඒක ඒකට කියලා ඕක ඕක කිව්වොත් බොරුවක් කියන්නේ. කෙරුවොත් හොරගමක් කියන්නේ. කැත කෙරුවොත් කැත කරන්නේ පාරක් කියලා කියනවා. හැම එකම එච්චරයි. අපි හැම වෙලාවෙම මේ අනු පරයාගෙන ඉස්සරහට යන්න හදන ගමනේ මම විවාහයෙන් දිනන්න හදනවා. මම ආරයට වැඩිය ඉස්සරහට වෙන්න හදනවා කියන හැම තැනකදීම ඔය හොරකමේ බොරුවේ පොඩි ලේසියක් තියෙනවා. ඒක නිසා හංගාගෙන කරන ජීවිතේ ඉල්ලන්න විදියකුත් නැහැ. මට උණුපත් දීපන් අනම්මනම් බෑ. ඒකකොට කණේකේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරු කියලා තියෙන උත්තරම ජීවිතය තමයි කවුරුවට ගෙනත් දෙන දෙයක් ආවා. එතෙන්දි නෑ ගහපා දීමක් නෑ හේට්ටුවක් නෑ. මොකද හිඟන්නට නෑ අයිතියක් මේ හේට්ටු කරන්න. එහෙම කරන හැම අනික් කරන හැම වෙලාවකම ඒක හොරකම කියන සදාචාර සම්බන්ධ විදේට සදාචාර වශයෙන් හොරකමක් වෙන්නේ නැති වුණාට අපි ළඟ එක එක්කෙනෙක් ගාව තියෙනවා ඒ තමන්ගේ අර්ථය දිනු කර ගැනීම සඳහා පෞද්ගලික චින්තන රටාව. ඒ චින්තන රටාව කෙලස්මයි. ඒක කෙලස් කියන්නේ බෑ. ඒක ඇත්තටම හොරකමට වැඩිය භයානකයි. අයි මේක සුදු පාට නෙවෙයිනේ. සමාජීය උල්ලංඝනයක් නෙවෙයිනේ. ඒ නිසා ඒකෙන් පරිස්සම් වෙනවා කියන එක ජීවේ ඉඳගෙන හිතන්නත් එපා කරන්න බෑ. කොහේ ගියත් අහු වෙලා. නිකන් සාමාන්‍යයෙන් කියනවා survival of the fittest කියලා බලවන්තයා ජයගනි. අපේ පද්ධතිය මුළු පද්ධතියම දුවන්නේ කි. බලවතා ජය ගන්න අපි අනුකම්පා විරහිතව අනකතලන්න. නැත්තම් අපිට ජීවත් වෙන්න බෑ. අනුකම්පා විරහිතව පීඩිතයා තලලා සූරා කැමෙන් තමයි අපි ජීවත් වෙන්නේ. තිරිසන් සත්තු හැම එකම මැරෙන්නේ ලොකු එකාගේ හක්කේ. ඒක තමයි මිනිස්සයාගේ බලවතා ඉදිරියට දුර්වල මිරිකෙන හැමල කාට කියන්නද ඉතින්? ඌ එතෙන් ගියාට පස්සේ ඌත් ඉවැඩීම කරනවා. ආ ඌ ගිනේ කතාව ඉතින්. ඒකේ ධර්මයේ ඒකනේ දුවන ක්‍රමේ. ඒ නිසා මේ සංසාර කියන්නේ දුකක්. මේ සංසාර කියලා කියන්නේ මේ මේ ඝර්ෂණයක්. ඒක චිත්තක්ෂණයකත් ඉසුඹුලන්න චිත්තක්ෂණයක් මේකේ නැහැ. අපි දිනනවා කියන හැම වෙලාවකම අහුවෙලා ඉවරයි. අපි හැම දිනන වෙලාවකම තව කෙනෙක් බයිරෙන් පැහැවෙනවා. අඩු ගන්න ඊර්ෂ්‍යා කරනවා. අපි පරදිනකොට අපි තැවෙනවා. ඊර්ෂ්‍යා බුදුදහස කියලා දෙනවා මේ මේ ජීවිතේ කායික වාචික මානසික දුක්චර්ච වලින් තොර ජීවිත චිත්තක්ෂණයක් කියලා කියන්නේ මහමෝද ගන්න හම්බෙච්ච දුවක දක්වා. මොනවාක්වත් හිතලා කරලා නම් බේරෙන්න හදන්න එපා. හිතලා කරන හැම චේතනාවක්ම එන්නේ ආසේ අනුසේ ධර්ම හරහා ඒව හැම වෙලාවෙම කෙලසිලා තියෙනවා. ඒ නිසා මේ ඉසගිනි ගත්තපු එගිනි නිවනටත් වැඩි ඉක්මනට මේ සංසාරයෙන් පැත්තකට වෙන්නයි කියලා කියනවා. මේක හොඳින් ජීවත් වෙනවා, සාධාරණ ජීවත් වෙනවා. එහෙම දෙයක් නැහැ. එහෙම කෙරුවොත් එමේ ඉන්න බෑ මේ මනුස්සයාට මේක. එයා ඉබේම තල්ලු වෙලා යනවා. මරණ මොකද කරුණා සීතල හදා හදයන් මරණ කාගෙන හැදියන්. ওই දෙක තමයි තියෙන්නේ. ඒ කරුණා සීතල හදයන් වලින් ජීවත් වෙන්න බෑ. හොඳින් හෝ නරකින් ඇදලා ගන්නේ ඌ පැත්තට දාපම ඔබ ඵලයන් හිතේ. ඉතින් ඒක කෙලින්ම කරන එක අධිරාජ්‍යවාදී කියනවා. ඒකට විරුද්ධ වෙන එක කොමියුනිස්ට් ධර්මය කියලා කියනවා. කොයි දෙයක රුවත් ওই දෙක විතරයි ලෝකේ තියෙන්නේ. මේකයි සරුවචනදී කියන්නේ දුක්ඛයි මේ ලෝකේ පිහිටලා තියෙන්නේ. මේකේ සාධාරණෙන් ජීවත් වෙනවා නැත්නම් මම කාටවත් කරදර කරන්නේ නැහැ කියලා හිතන හිතවිල්ලත් පිස්සුවක්. කරන්න බෑ. මේක ඉන්නකම් කියන්න තියෙනවා මේ ඉන්නේ පණු ගොඩක් උඩ. උන් බණින ඇති ගුණ අපෙන් මේ මිනිහා කවදා මෙතනින් නැගිටලා යයිද කියලා. අපි පොළවේ හිටගෙන හිටියොත් ඒ යට වෙන වර්ගාංගලක් තුල මනුෂ්‍ය ජනගහණයට හා සමාන ජපන කොටසක් තද වෙලා ඉන්නේ. ඉතින් මේ පණුව විශ්වාස කරන නැද්දකින් මේක නැති වෙන්නේ නැහැ මේක උඩ හිටගෙන ඉන්න වෙන තැනක ඵලයන් කියලා. ඒක ගිහිල්ලා තව තැනක තියන්නත් ඒ වගේත් පණු කොටක තමයි. දැන් භික්ෂුවක් වෙච්චාම කන්නේ අනුන්ගේ දෙයක්, අඳින්නේ අනුන්ගේ දෙයක්, ඉන්නේ අනුන්ගේ තැනක. කරන්නේ. ඉතින් ඒකට බරක්මනේ. අනිවාර්යයෙන්ම පරපටිබද්ධයි ජීවිතේ. ගියෝ හිතයින්ව නැහැ කියලා. මොන නැද්ද ඊට වැඩිය මරාණ කාගෙන හැදියන් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ පරිණිර්වාණයෙන් මේ පිට නිර්වාණය ලැබුවත් තාම නයි තමයි ජීවත් වෙන්නේ. නිවන තියේදිත් අනුපදිශේෂයි. තාම මේ උපදාස්කන්ධ පහ පාවිච්චි කරන්න මැරිච්ච දවසේ තමයි අන්තම් මහ පොළොවට ණය නැහැ. 1000ට යන්න පුළුවන්. එතකන් මේකේ දඟලන තාක්, කැපිපෙන්න හදන තාක්, මමයා ඉන්න තාක් අසාධාරණම යන්නේ. අපු ගානේ අඩු ගානේ භාවනා කරන එක දන්නෝ. ඒ අසාධාරණේ ප්‍රමාණය ඉච්චරයි වෙනසකට තියෙන්නේ. නැතු අසාධාරණේ නැතුව ජීවත් වෙන්න බෑ. ඒකයි බුදුහාමුදුරුවෝ සඳහන් කරේ දුක්ඛේ ලෝකෝ පතිට්ඨිතෝ මුළු ලෝකයෙන් පිටලා තියෙන දුක් ගොඩක. අරියට තුවාලයක් උඩ ඉන්නා වගේ මේ ඉන්නේ. මේකේ කුමන නැටුම් පෙළි කවට සිනාදා මේකේ මොන පෙන්කෙලිද උපෝස තට්ටාංග සීලේ සමාදන් වූ කෙනෙකුට කැප කැප පළතුරු යුෂ වර්ග මොනවාද මේක ඇත්තටම මේ විනීත අදාළ බරපතල ප්‍රශ්නයක් අෂ්ටපාන කියලා මේ සම්ප්‍රදාන කුලෝ පැමිණෙන පාන වර්ග 8ක් ගැන සඳහන් කරනවා අම්බ ජම්බු චෝච මෝච මුද්దిక පාරසක අඹ කියන්නේ අඹ ජම්බු කියලා කියන්නේ දඹ ජම්බු චෝචමෝච කියලා කියනවා ඇටි කේල් සහ කිසෙල් මුද්దిక කියලා කියනවා මුද්‍රපණන් වලට පාර්ශුක කියලා කියනවා උගු රස වලට තා මොකද්ද දෙකක් තියෙනවා ඉතුරු ඉතුරු පද දෙක ට්‍රාන්ස්ලේට් පරිවර්තනය කරනකොටත් ඒකේ ඉච්චර අර්ථයක් දෙන්නෙත් නැහැ ඒ වගේ අෂ්ටපාන සඳහනක් තියෙනවා. ඉන් එපිට එව්වට අණුව යන දේවල් ඒ ඒ පළතුරට අණුව යන දේවල් පාවිච්චි කරනවා ඊට අමතරව මොලාසස් ඒ කියන්නේ ඒකට කියන්නේ හකුරු උක්දනු පිළිකලා ගන්න උක්කියුෂ පාවිච්චි කරනවා ඊට පස්සේ ගිතෙල් මීපැණි ගිතෙල් මීපැණි ඒ උක්කුෂ තෙල් වගේ જાති නම් ඇත්තම ලෙඩ වුණොත් විතරයි. එතකොට ගිලම්පස කියලා කියන්නේ ඇත්තම ගිලාන වුණාට පස්සේ නමුත් පළතර යූෂ නම් ගිලන් නොවීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ගිලන් නොවීම සඳහා පිපාසා වෙවිලා ලෙඩ වෙනව වෙනකොට පාවිච්චි කරන්න පුළුවන්. අභ්‍යාපච්ච පරමතාය ලෙඩ නොවීමේ අදහසින්. ඉතින් මේක මේ පොතේ උත්තරේ නම් උච්චරයි. අනිත් ඒවා ඒ අතට ඒ අනුව යන දේවල් තමයි මේ ගිලම්පසට ගන්නේ. එතකොට බෙහෙත් කසාය જાති ඉව මේ සාමාන්‍ය බීමකට ගණන් ගන්නෑ. ඉවත් වැඩන්නේ ගිලම්පසට තමයි. වෙරළුත් හොඳයි. ඒ කියන්නේ අඹ ගෙඩියට වැඩිය පොඩි ගෙඩි જાති කොයි එකක්. මිරිකලා ගන්න දේවල් මේ ඒ වතරේ ගින්නේ පැසවලා බෑ. අවුවේ රත් කරලා ගන්න පුළුවන්. රත් කරලා ගන්න කසාය જાති නම් ඒ ලෙඩකට ලෙඩක් හේතු කරන තමයි පාවිච්චි කරන්න. හැබැයි අභ්‍යාපච්ච පරමතාය කියලා බුදුහාමුදුරට ඊටත් දීලා තිනවා ලෙඩ නොවීම පිණිස පාවිච්චි කරන්න පුළුවන්. වතුර නොබී හිටියොත් ඒ වෙලාවේ දැනෙන්නේ නැතුණාට පස්සේ කිඩ්නි ටබල්ස් එන්න පුළුවන්. වතුර නැතිකම මේ ඩිහයිඩ්‍රේෂන් මේ මොකද්ද කියන්නේ විජලනේ වෙන්න පුළුවන් නම් එහෙම නොවීම පිණිස පාවිච්චි කරන්න පුළුවන්. ඒක නිසා උණු වතුර උණු වතුර ගිලම්පසට වැටෙන්නේ. නෑ කියන්නේ විලම්පස ಜಾති හදලා අවුවේ රත් කරලා ගන්න කියලා කියනවා. ගින්නෙන් පලහන්න බෑ. ගින්නෙන් පලහන જાති වල කියන්නේ කසාය જાති කියලා. කසාය જાතියෙන් කවුරු හරි හරි ගසලා දී ඒක නිසා බුරුමේ හරියට බයිනවා ලංකාවේ කිසි කෙනෙක් ආව සීලේ නෑ කියලා මොකද අපි තේ බොන හින්දා. ඒ කිසිසේත්ම ඒගොල්ලෝ පිළිගන්නෙම නෑ ගිලම්පසක් විදිහට ආහාරයක් විදිහට බාර ගන්න. ඒ වගේම තමයි බුරුමේ සාමාන්‍ය තැනක කවදාකවත් හැන්දාවට ගිලම්පසක් ගන්නෙම නැහැ. වුණතර ටිකක් අරගෙන බොනවා. නැත්නම් වතුර හරි ගසලා තියෙනවා. එකක් ඒ රටේ සීනි නෑ. තියෙන්නේ මේ මිනිස්සු හදාගන්න තල් හකුරු. එහෙම නැත්නම් මේ පැණි මුක්පැණි මිරිකලා ගන්න හකුරු જાති. ඒක වුණත් වතුරදී කරලා බොනවා. ඉතින් එක එක එක එක මත තියෙන නිසා හරියටම නිර්වද්‍ය මතේ මේකයි කියලා පෙන්ලා දෙන්න එකක් ඇත්තේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් තමන් ඉන්නේ යම් ගුරුකුලයක නම් යම් ස්ථානයක නම් ඒ ස්ථානේ පාවිච්චි කරන දේවල් උත් කරගෙන පුළුවන් තරම් අඩුවෙන් පාවිච්චි කරන ඉන්න එක තමයි කරන්න තියෙන්නේ. මේකට අර පොයි දිනේ කියන පොතේ එහෙම නැත්නම් ශාසනාවතරණේ පොතේ රේරුකාණ චන්දවිමල හම්දුරෝ සෑහෙන උත්සාහ කරලා තිනවා මේ ඒ ශාන්ති බුරුම ගැන දන්න නිසා විස්තර කරලා තිනවා මේකට අෂ්ටපාණ වලට තියෙන්නේ අර අම්බ ජම්බ චෝච මොච මුද්ධික පාරුෂික සාලුක පාරුෂක කියලා වචනකුත් තියෙනවා. සාලුක පාරුෂක පාරුෂක කියලා කියන්නේ මේ උගුරැස් වලට කියනවා. මොර එතනින් ගියාම මේ වීර උගුරැස් වෙරළු ඒ කොයි එක උනත් ගන්න පුළුවන්. කාමච්ඡන්දේ සහ සැකේ යනුවෙන් මෙන්න කර දැකාතත් ඒ දෙකම ඇතත් ඒ එකම ආකාරයට ප්‍රහාණ කළ යුතු නිවරණ දෙකක්ද විස්තර කර දෙනවා. ඇත්තටම කාමච්ඡන්දය කියලා කියන්නේ නිවරණ වශයෙන් පාළියේදී කාමච්ඡන්දය කියලාමයි සඳහන් වෙන්නේ සිංහට ගන්නවා. අපි කාම සුඛය නෑ කාමයේ කාමයට ඇති කැමැත්ත. කාම ආශාව කියලා ගන්නවා. සැකයට ගන්නෙ විචිකිච්ඡාව කියන එක. ඒවා නිවරණ ධර්ම ප්‍රහාණයේදී දෙකම ප්‍රහාණය කළ යුතුයි. නමුත් කාමච්ඡන්දේ තියෙන එක්කනට හැම වෙලාවෙම සැකේ තියෙනවාමයි කියලා කියන්න බෑ. දෙක වෙන වෙනම ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නිවර්ණ පහම හැම කෙනාට සමානව හිටින්නේ නැහැ. දුරුකල යුතු බව හැබැයි දුරුකල යුතු ආකාර වෙනස් වෙන්න ඉඩ තියෙනවා. නමුත් නිවර්ණ දෙකක් තමයි මේ දෙක. සති බලය යනුවෙන් හඳුන්වන අවස්ථාව වැඩිදුරටත් විස්තර කරන කවුරු හරි මේ බෝඩ් එකේ ලියනද ප්‍රමාදේන කම්පතිති සති බල ප්‍රමාදේ නොසලිනුයි සති බල නම් වේ කොච්චර කිව්වත් ඒකත් අහනවා මම හිතන්නේ මේ මේ මේ රිට්‍රීට් එකේම තුන්වෙනි සැරේ හැබැයි ඒක වටිනවා සුද්ධ කරගන්න එක මම කරන්න මේ වගේ වෙලාවට ගසගෙන යන්නේ ඒක මොකද ඊයේ බණපතිය නැවත හදාරන්නේ මයික් එක පාවිච්චි කරන්න සතිය පිටවන්න සතිය පිටවන්න දෙයි කියලා රෙකෝඩින් අංශයෙන් එනවා පණිවිඩය. දැන් මේ මේක යනකොට නම් එනවා ඔක්කොම ලිඛිත ප්‍රශ්න කියනකොට එනවා සභාවෙන් එනකොට මේ නිතරම මයික් එක පාවිච්චි කරන්නයි කියලා අපේ මේ මෙහෙන් එනවා පණිවිඩය. ගරු ස්වාමීන් වහන්සේ වෙන්දාට වඩා සිතේ සංසුම් බවක් සහ අවදි බවක් ඇත. කුසීත බව බොහෝසේ අඩු වී ඇත. රාත්‍රියට ඇර ඇඳට ගියද විනාඩි 15 15කට 10කට පසු නැගිටීමට සක්මන්ට පර්යංකට යෑමට සිත බල කරයි මේ தત્ත්වය හොඳද ශරීර වේදනා තිබුණද පර්යංකට සහ සක්මන්ට යෑමට හිත බල කරයි මේ தત્ත්වය හොඳද මේක සාමාන්‍යයෙන් මේ භවනා ජීවිතයේ හිටිනවා දවස් 3-4ක් විතර කොහොමඩක්වත් ඉඳියන්නේ නැහැ ඉඳර ගියත් පුදුමාකාර අවදියක් තියෙනවා නමුත් උදේට තෙහෙට්ටුවක් එන්නේ ඒ නිසා ඒ වගේ වෙලාවට Tamanට සක්මණ පරියන්කට ගියාටත් ඇති වැරද්දකුත් නැහැ. නමුත් කියන පුළුවන් තරම් ඒ වගේ හිත අවදි වෙලා ඉන්නවනම් ශරීරයේ මේ විස්රාමයේ පිණිස සතපවන්නේ කියලා. ශරීරයේ සතපවලා අරමුණේ හිත තියාගෙන ඉඳී. එතකොට මේ විස්රාම වීම වෙනවා. විශේෂයෙන්ම රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 දක්වා අතර කාලයේදී ශරීරයේ හරහට තබා ගැනීම තමයි සෞඛ්‍යයට උදව් කරන්නේ. නැගිටගෙන හිටියොත් ඒ වෙලාවේදී සිදුවෙන මේ Hindu ශාස්ත්‍රය අනුව කියන්නේ ශක්ති ගලණයට විරුද්ධ යනවා අපි. හරහ වැටලා ඉන්න වෙලාවේදී විස්රාම වෙනවා. ඒක සරුවචන් වහන්සේත් රාත්‍රී 10 ඉඳලා පාන්දර 2 වෙනකන් සිංහ සීයාවෙන් ඇලවෙලා ගත කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ දවස් කීපයක් එනවා. ඒ වෙලාවට කරන්න කියන්නේ ශරීරයට අවශ්‍ය විවේකේ දීලා මානසිකාරයේ හිත පවත්තන්න කියලා කියනවා. ඒකේ මේ වැඩි හරිත වැරදිද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ පහුවෙන්දා උදේ වෙනකොට තෙහෙට්ටුනේ. නිදිමරුව ගතිය කඩෙත්තු ගති නෑ. එහෙමනම් ඒ කියන්නේ හිත මේ මනස්කාරය පැවැත්ලා තියෙන්නේ. විදර්ශනා සමාධියේදී ආලෝකයේ ඇතිවීම අනිවාර්යද? මේ ප්‍රශ්න මේ සමාධියට පරවසන ප්‍රශ්න. නමුත් අනිමාර්ය ගතියක් නම් පේන්නේ නැහැ. මේ සමාධිය එනකොට විදර්ශනා සමාධිය සමහරලාට සක්මනේදිත් වෙනවා. සක්මනේ ඇත්ත කරලා ඉන්න නිසා ආලෝක කතාවක් ඇත්තෙබ නැහැ. නමුත් සමාධිය තියෙනවා. ඒක නිසා සමත සමාධියත් අනිවාර්ය නැහැ. සමාධිය ආවපරියට ඒ නිසා විසුද්ධි මාර්ගය ලියලා තිනවා සමත භාවනා කරනකොට ආලෝක වෙනුවට කළු ලප පේන්නත් ඉඩ තියෙනවා කියලා තියෙනවා කපු ඇටවා. ඒත් නිමිත්තක්ම තමයි. ඒක නිසා ආලෝකය කියන එක හුඟක් වෙලාට සිද්ධ වෙනවා. නමුත් එහෙම අපේක්ෂා කරන්න වටින්නේ නැහැ. සමහර අවස්ථාවල පරියන්කයට වාඩි වූවද හිත එකඟ නොවන අවස්ථා ඇත. එවන් හැම වාරවලදී කල යුත්තේ එසේම සිටීමද නැත්නම් ඉරියව් මාරු කර සක්මන් කිරීම වැනි තව වේලාවකට පසුව පරියන්කේ බොහෝ වෙලා සිටියක අවස්ථාවල නැවත වාඩි වීමද නෑ මේ හිතේ පරියන්කයට වාඩි වෙලා හිත එකඟ නෙවෙනවා නම් ඒ කියන්නේ වික්ෂිප්ත මනස. ඒකට මේ වික්ෂිප්ත මනස සතියෙන් දතලතු. ඒකාග්‍ර මනස පමණක් නෙමෙයි ඒක නිසා විහෙසනම් කරන්න බැරි නම් සතිය පිටව ගන්න බැරි නම් ඇඟ කියනවන නැගිටලා ඵලයන් කියලා කමක් නැහැ සක්මනට යන්න. නමුත් මේ වික්ෂිප්ත මනසත් ඒකාග්‍ර මනස වගේම වටිනා අවස්ථාවක්. ඒකත් සතියෙන් දැක ගන්න පුළුවන් නම් මේ ඒක සමාධියට වැදගත් අවස්ථාවක් නෙවෙයි සතියෙන් නම් ඊටාම වැදගත් අවස්ථාවක්. Tamange එකඟතාවයක් නැහැ. හිත මේ මී වැද්දෙක් මීය කඩනකොට ඒ මී මැසි පොදිය ඔළුව වටේ වැද්දක් වගේ කරකිනා වගේ හිත සම්පූර්ණ අවුල් වෙලා. හිත කිසිම නැහැ. මේ එකඟතාවයක කීකරුකමක නමුත් හොඳටම Taman දන්නවා දැන් හිත අවුල් වෙලා තියෙන්නේ කියලා ඒකටත් අර සමාධි හිතට වගේම එකම මේ ආකල්පකින් බලන්න ඉන්න පුළුවන් නම් ගන්න තප්පර දෙකක්වත් හරි වටිනවා. ඒකෙන් තේරෙනවා මේ හිත කියන එක ආණ්ඩුමට්ටු කරන්න බෑ. එයාට වෙලාවක් තියෙනවා සමාධි වෙන එකක වෙන එකක් නැත්නම් ඇවිස්සෙන දෙකම එකයි. දෙකම හිතමයි. ඒ නිසා මේ පංගු peeru බලන්නේ නැතුව එimhe බැරි වෙලාවේ Tamante වගේ ස්පාසුකින් බලන්න බැන්න සක්මන් කිරුවට දෝෂයක් නැහැ. නමුත් මතක තියානින්ද හිතේ වික්ෂිප්ත භාවයත් ඒකාග්‍ර භාවය දෙකම එකම කාසිය දෙපැත්ත වගේ ඒ දෙකම සතියෙන් දැක යුතුයි. මේ දෙකටම සතිය උපේක්ෂාව සමසිත පාත්තන්න පුළුවන් නම් තමයි අපිට මේ හිතේ හැම පැතිකඩක්ම දකින්න පුළුවන්. ඒ නැතු ඒකාග්‍රතාවයට කැමැති වෙලා වික්ෂිප්ත භාවයට අකමැති වුණා නම් එතකොට ඒ කියන්නේ තව සතිය මෝරලා නැහැ. අඩුගානේ අර සති බලය ගැන කතා කරනකොට කියනවා සතිය නැත්තම් ඒත් හොඳයි කියලා බලන්නේ. සතියෙම නැති වුණත් හිත කලබල කරගන්න නැතුව සතියත් අනිත්‍ය ධර්මයක් තියෙනවා වගේම නැති අවස්ථාවල් තියෙනවා දෙකටම පුළුවන් තරම් සමසිත පවත් ගන්න පුළුවන් නම් එnde end තල තුනකම වැඩි වෙනවා. අ ගරු ස්වාමීන් වහන්සේ ආහාර ගන්න ප්‍රමාණය අඩු කළ යුතුයි මේ ආපසු නිතර හිත කියනවා. වරහන් ඇතුලේ දාචනම තරබාරුවෝ වැඩිපුර ආහාර ගන්න අයකුද නොවේ කියලා. එලෙසම බෙදා ගන්න ආහාර ප්‍රමාණයද මුළුමනින් ගැනීමට අපහසුයි. ඉතිරි කරනවා මෙසේ ශරීරයට ආහාර ප්‍රමාණය අඩු කරන්නේ ඒ භාවනාවට පහසුවක් වැනි යම් වාසියක් තිබෙන්නේ. සොද කවදාකත්ම නැහැ. ඒ කියන්නේ මේ ඇඟ කැමති නැහැ භාවනා කරනවා. මේ ඇඟ හැදිලා තියෙන්නේ කාමෙට. යා ඔය දාන දහංගට ඔක්කොම දාන්නේ භාවනා කරන්නේ. ඒක නිසා භාවනාව හැදෙනවා නම් තමයි භාවනාව යනවා නම් ආහාර වෙනස් කරන්න එපා, නිින්ද වෙනස් කරන්න එපා, නෑම වෙනස් කරන්න එපා, කාලසටහන වෙනස් කරන්න එපා. ඒක දිගටම මේ ඒ පිචල්ලේ සාධක තහවුරු කරලා දෙන්න මේ භාවනාව පිළිලක් වෙනකන්. ඒ වෙලාවේ මේ දුෂ්කර ක්‍රියා කරන්නයි, අත්කලමතාන යෝග කරන්නයි හිත නානා ප්‍රදේවල් අනුදෙනවා. නමුත් මේක ද්වේෂයේ අත්කලමතාන යෝගයේ හේවණල්ලක් බව මතක තියාගන්න. ඒක නිසා ඒ ශරීරයට ඕනේ ආහාර ටික අර කිව්වාගේ මේ සුඛෝපභෝගීත්වය සඳහා හෝ ශරීර වර්ධනයක් සඳහා නෙවෙයි අවශ්‍ය ආහාර ටික දෙන්න ඕනේ. ඒ ඒක තමන් විසින් භාවනාවට දක්වන අනුග්‍රහයක්. තමන්ගේ ශරීරයේ ලෙඩ නොකර පවත්තන එක මේක මහසි සාරෝ ස්වාමීන් වහන්සේ පොතේ ලියලා තියෙනවා විශේෂයෙන්ම අවුරුදු 50 60 පෙන්නට පස්සේ භාවනා කරන්න ගියාට පස්සේ බොහෝ දෙනා නිින්ද ආහාර අඩු කිරීම අඩු කිරීමට පෙළඹෙනවා. පෙළඹුණාට පස්සේ මේක සීමාව දන්නේ නැතුව ගොඩක් දවස් ආහාරනකට හිටියොත් නිින්ද නොගෙන හිටියොත් හිත තෝන්තු වෙනවා ඇඟ දුර්වල වෙන්න පටන් ගන්නවා. එතකොට සාමාන්‍ය වෙලාවට සතිපත්ත කරනත් බැරි වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඒ අවශ්‍ය ආහාර ප්‍රමාණය සහ නිින්ද ප්‍රමාණය මගින් අනුග්‍රහ කිරීම සාමාන්‍ය බුද්ධිය තියෙනවා. මේක දක්ෂකමක් කියලා හිතන්න රකයි. දක්ෂකමක් වෙන්නේ තරබාරු කෙනෙක් නම් ආහාරයට කැමති කෙනෙක් නම් අතිරේක කැමැත්තක් තියෙන කෙනෙක් නැත කරන එක දක්ෂකමක් වෙයි. නමුත් මේ භාවනාවක් යන වෙලාවේදී ඒ ශරීරයට අවශ්‍ය කරන මේ පෝෂ්‍ය පදාර්ථයි විස්රාමයයි ඉන්ද්‍රිය පිරිසුදු කර තියාගෙන ඉන්න එකයි මේ එක සෙල්ලම් කරන්න එපා. ඒක නිතරම සාමාන්‍ය ක්‍රමයට ප්‍රමාණය කරන්න. ඇඳ කොහොම බිමක දිගාවේ සිටන විට පිම්බීම හැකිලිම බැලීම නිින්දකට වැටි නැත සුදුසුද ආනාපාන සතියේදී සමහර අවස්ථාවලදී හෘදේ ස්පන්දනයේ දැකීම ඇතිවේ ඒ අරමුණ ප්‍රකට වේ නැවත අප්‍රකට වේ ඉතින් මේ එක්කනාම කියනවා පිම්බීම හැකිලිමයි ආනාපාන සතියයි දෙකම ඒ කියන්නේ මේ එකම බස් එකේ නැගලා උතුරටත් යන්න හදනවා දකුණටත් යන්න හදනවා නිසා කරුණා කරලා මේ මූලික පටලැවිලි අයින් කරගන්න නැත්නම් ඉතින් හරි අමාරුයි උපදේශකින් කරන්න. එක බස් එකක් යන්න උතුරට නම් ඒ බස් එකේ මේ වෙලාවේ දකුණට යන්න බෑ. ඒකේ යන්නේ බස් එකේ දන ගන්න. මේ පිම්බීම හැකීමද කරන්නේ. නැත්නම් ආනපාන සතියද කියලාවත් එකලාශයක් නැතුව මේ ප්‍රශ්න දිහා බලනකොට ඉතින් මේවට උත්තර දෙන්න ගියාම කාලේ නාස්තිය. ඒ නිසා කරුණා කරලා ඒ අර මූලික උපදේශ පන්තියේ තියෙන විදිහට තමන්ගේ අරමුණ මොකද්ද කියලා ඒක එකඟතාවයකට එන්න බලන්න නැත්නම් මේ එනින අරමුණ දිගේ කොළ තිබුණට පෑන් තිබුණට ප්‍රශ්න හිතට ආවට ලියන්න එපා. විනාඩි 15කට ආසන්න කාලයක් සිත අරමුණේ පිටුවා ගැනීමට පිළිවන එම කාලය තුල සුනල්ලල නාස්කාවේ උඩු කොටසේ වතින බව හොඳින් දැනේ. මම ඉදිරියට මොනවද කරන්න ඕනේ කාරණික පහදා දෙන්න විනාඩි 15කට පුළුවන් නම් 20කට කරන්න. මේ උත්තරේ ලීසි. විනාඩි 5ට ආසන්න කාලයක් හිත පහට ගන්න පුළුවන් නම් හොඳට සක්මන් කරලා අදිෂ්ඨාන කරන්න අවශ්‍ය නම් අනේ මට අද විනාඩි 20ක් ඉන්න ලැබේවා කියලා. ඒක සාර්ථක වෙච්ච දවස් ගන්න 25ක් ඉන්න ලැබේවා කියලා අර සාර්ථක ප්‍රදේශය මේ විදිහට උලන්ටල නාස්කා උඩුකුත් සෙවදින බව ආස්වාසේදී ප්‍රස්වාසේදී කොහොමද එන්නේ එන්නේ අනකොට මේක ප්‍රකට වෙනවද නැද්ද කියලා අර සංසිඳන වෙලා වැඩි කරලා ඒ ජවනිකා ටික දිගට බලන්න එකයි කරන්න තියෙන්නේ. ඒ ඍජු ප්‍රශ්නේ නම් ඍජු උත්තරයක් දෙන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පරියන්ක භාවනාදී පිම්බීම හැකිරීම මෙනෙහි කරන මට මුල මැද අග බලාගෙන සිටීමේදී ක්‍රමයෙන් සංසිඳී පිම්බීමක් හැකිලීමක් අතර අවස්ථාව පෙනේ. ටික වේලාවක් තිතක් මෙන් දැනෙන පිම්බීම හැකිලිම යන්තම් එහාම වෙනවා දැනි. විනාඩි දෙක තුනක් පමණ එතනම නැති වී යන බවක් දැනේ. එතන සිට දන්නවා මිනී කරන විට හිතවිලි දැනේ. ඒද දන්නවා යයි කියලා ඉන්නෝනේ. අතරක් නැර මිනී කරන විට නැතිව යයි. මේ අවස්ථාවේදී කයිතා සහැල්ලුයි සමහර විටක ඉහළට අදිනා වගේ දැනේ. මේ අවස්ථාව ඊටමත් ප්‍රීති ප්‍රණීත සෝදායක බවකුත් දැනෙනවා. දවසට පරියන්ක එකදී හෝ දෙකදී පවන මේ தત્ත්වය පවතී. සක්මනේදී පොළවේ වදින විට පයේ සහ පොළවේ තද ගතිය දැනේ. මේ මේකෙදිත් මෙතෙක් කිව්වගෙන පුළුවන් නම් මට කියන්න දෙයක් නැහැ. පොළවේ පය සක්මනේදී පය පොළවේ වදින පයේ සහ පොළවේ තද ගතිය දැනේ. මේ දෙක දෙකක් වුණොත් තමයි දැනීම වෙන්නේ. পায় මෙලෙක් වෙන්න ඕන පොළොව තද වෙන්න ඕන නැත්නම් පොළොව තද මෙලෙක් වෙන්න ඕන পায় තද වෙන්න ඕන ඒක තමයි දැනීමක් වෙන්නේ. දෙකම සමාන නම් ඒකට ගැටුමක් කියන්නෙත් නෑ දැනීමක් වෙන්නෙත් නෑ. ඒක නිසා ඒක පුළුවන් තරම් විස්තර වශයෙන් දක්වන්නේ කොහොඳයි. පහේ ඇඟිලි වලලු කර ධනහිෂ උකුලට නැවත දිගහැරෙන හැටිත් දැනෙනවා. සිමෙන්ති පොළවේදී සිදුතු සීතල ගතිය දැනෙනවා. සක්මනේදී නිතර එක එක කකුලක් එහා මෙහා යන බැවින් තනි කකුලෙන් සිටනා වගේ දැනේ. අවසර ස්වාමීන් වහන්සේ මෙසේ ඉදිරියට යාමට හැකිදයි කරුණාකර පහදා දෙන්න. ඇත්තට මේ වார்த்தාව හොඳයි. කියනකොට මේ දේ කියලා නැහැ කියලා අඩුවක් කියන්න තේරෙන්නේ නැහැ. ඉතින් මේ විදිහට මේ ආශ්වාස ප්‍රශ්වාස වැඩි පිම්බි මහැකිරීම වැඩි වේලාවක් දැන් සංසිඳුණට පස්සෙත් වැඩි වේලාවක් සක්මනේදිත් මේ වගේ විස්තර දැක දැක වැඩි වේලාවක් ඉඳ දීමෙන් හිත නිකන් අර gedara ගියා වාගේ මේ ධාතු මනසිකාරයට උහුරු කරන්න ඕනේ. එතකොට මේ ආරමුණට හිත කාන්දම් වගේ ඇදලා යනවා හිත පිට යන ගතිය අඩු වෙනවා ආරමුණ මූල කර්මස්ථානේ ඉන්න වෙලාව වැඩි වෙනවා ඒ වගේම එන්නේ එන්නේ එන්නේ ඉබේ භාවනා කරන මට්ටමට යනවා ඉතින් ඒක මේ භවණ වැඩමුළුවක වුණත් මුල් දවස් 3-4 පදන් වුණාට පස්සේ තමයි මේක සිද්ධ වෙන්නේ. එතකොට පුළුවන් තරම් ඒක ආපු ගොනුවේ ආපු ගැම්ම කඩාගෙන දිගට ගිනින ගමන් වැඩි වේලාවක් වැඩි ඇසුරක් පැවැත්වීම සඳහා අනුග්‍රහ කරන්න කියන එක තමයි පොදු උපදේශක වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ පසුගිය ධර්ම දේශනාවක සඳහන් වුණා කුද්ධිකා කණිකා උබ්බේක ආදී ප්‍රීති වර්ග පහ ගැන විස්තර වශයෙන් අවස්ථාව. ස්වභාවයේ පහළ වූ බව හා වෙන වෙන කොට හඳුනා ගැනීමේ ලක්ෂණ වශයෙන් විස්තරක් වදානසීක මේක ඇත්තටම අටුව යුගයේදී වෙච්ච දෙයක් කුද්ධිකා පීති කණිකා පීති ඔක්කාන්තික පීති කියන තුනට කියනවා තරුණ ප්‍රීතිය කියලා. උබ්බේගා වේති හරණ පීති කියනවට කියනවා බලවත් පීති කියලා. බුද්ධිකා පීති, කණිකා පීති, ඔක්කාන්තික පීති කියනෙවුවා ප්‍රීතියක් වශයෙන් තේරෙන්නේ නැහැ. නිකන් කිලිපොළනවා වගේ මේ එහෙම නැත්නම් ඇඟේ එක පැත්තක නිකන් කරන්ට් එකක් දුවනවා වගේ දැනෙනවා. ඒක ඉස්සල්ලාම අඳුරගන්නේ වැරද්දක් විදියට වගේ. නමුත් ඒවා නැවත නැවත වෙනකොට තේරෙන පටන් අර ගන්නවා. ඒවට ඊට දුන්නට පස්සේ තමයි කුද්ධික කණික ඔක්කාන්තික ඒ කියන්නේ එහිම নিমগ্ন වුණාට පස්සේ උබ්බේක කියන්නේ උද්වේගවත් ප්‍රීතියක් එන්න පටන් ගන්නවා. එතකොට ඒක මේ ඇඟේ දිගට රැලි මාලා නා ගන්නවා වගේ එහෙම නැත්නම් මේ තරංගයක් ගමන් කරනවා වගේ ඉහළ සිට පහළට පහළ සිට එනේක උබ්බේක ප්‍රීති කියනවා. පරණා ප්‍රීති කියලා කියන්නේ කිරි හරියක් උතුරන වගේ එක ලක් කරන්න ගන්නවා. එහෙම නැත්නම් මේ වතුර හෙලියක් උතුරන වගේ බත් හෙලියක් උතුරන වගේ කිරි හෙලියක් උතුරන වගේ පැතිරෙන්න පටන් අර ගන්නවා. ඒවට කියනවා බලවත් ප්‍රීති කියලා. ඉතින් මේක සිංහලෙන් කියනවා පස්සන ප්‍රීතියෙන් පිනා ගියයි. කරුණී ස්වාමීන් වහන්සේ ආරණ්‍යක දින ලිතක් මෑණියන් වහන්සේට ලබාගත හැකිද මම හිතන්නේ මේකෙන් අදහස් කරන්නේ මේ අරුණ කැලෙන්ඩරේ වෙන්න ඇති ඒකක් නම් සපයලා දෙන්න පුළුවන් සද්ද ආදී අවුනද ගණන් ගත නොහැකි සියුම් සමාජයක සිටින බව දැනේ. එම தત્ත්වේ පහදා දෙන්න. தત્ත්වේ පහදා දෙන්න නෙවෙයි ඉල්ලන්න තියෙන්නේ මේක දිගට පවත්වා ගැනීම සඳහා කුමක් කළ යුතුද කියන එකයි කියන්න තියෙන්නේ. සද්ද ඇහෙන එක ගණන් ගන්න නැතුව ඉන්න පුළුවන්. ඒ කියන්නේ කරදර වලින් අපි යම් ප්‍රමාණයක් අත මිදලා තියෙනවා. මේක හොඳයිනේ. ඒක නිසා කරන්න බලන්න සද්ද වගේ, වේදනා වගේ, හිතේ වගේ තිබුණු පළියට ඒවෙන් හිත නරක කරගන්න එක නෙවෙයි තියෙන්නේ. ඒවා තියේදිත් හිත විස්්‍රාම කරන එක, විවේක කරන එක බුද්ධි කලා බවට පත් කරන්න පුළුවන් නම් අන්නේ පත් කරගත්ත හිත වැඩි වේලාවක් පවත්වාගෙන යන්න. එතකොට මේ தත්ත්වය මොකද්ද කියලා Tamanටම වැටහෙනවා. පාන්දර සහ දහවල් දාහනේ වේලාව නිසා භාවනාවේ නැගිටිය යුතුයේ ඒ භාවනාවේ තව බොහෝ වේලාවක් රැඳී සිටිය හැකිය උපදෙස් ලබා දෙන්න. ඉතින් ඒක නිසා සමහර විටක අර කලින් ප්‍රශ්නේ වගේ භාවනාවේදී යෙදී ගත කරන කාලෙද එහෙම නැත්නම් ආහාරය සඳහා ඒ කාලේ යතනන්ත කියලා බැලුවොත් සමහර විටක මේ එක හරියටම පිටකිනුට විනිශ්චය කරන්න බෑ දෙවේල එක වේලෙන් සමහරලාට උන්තර බඩ පුරවලා එක වේල වළඳලා අනික් වේල පාවා දීම කරන්න. එතකොට අර එක වේලකට නැගිටින්න වෙන වේලාව නතර කරගෙන දිගට කරගෙන යන්න පුළුවන්. මේ නමුත් ඇඟපට්ට ගන්න එපා. ඇඟේ ඕදය ආහාර ඕජාව අඩු කරන ඇඟවට ගන්න එපා. භාවනා කරන යන හැකියාවක් තියෙනවනම් අර වගේ එක ආහාර වේලක් නොගෙන නිකන් ඉන්නවා. හැබැයි ඒක සංවිධායක මණ්ඩලයට කියලා කරන්න ඕන. ගියේ පාරේ ප්‍රශ්නේ වුණා. ඒ භාවනා කර කර ඉඳද්දී තව කෙනෙක් ඇවිල්ලා පිටට තට්ටු කරලා යන්නේ නැද්ද? කැමෙට කියලා අහලා තියෙනවා. ඉතියා කියනවා අනේ ස්වාමීන් වහන්සේ මට හරිම කනගාටු මේ කරුණාවෙන් තමයි කතා කරන්නේ. නමුත් මම ඉතාමත්ම ආයාසයෙන් මේ ටිකක් භාවනා කරන වෙලාවේ යන ගමන් පිටරත් අට්ටුවක් දාගෙන කැමරට එන්නේ නැද්ද කියලා ගියයි කියලා. ඉතින් මම කොහොම මේක ප්‍රසිද්ධිය කියන්නේ. හැබැයි ඒ තමන්ගේ දුර්ලභකම තමයි එහෙම ඉන්න වනවා නම් කියන්න දන්නේ නැහැ කොයි වෙලාවද යන්නේ කියලා සංවිධායක මණ්ඩලයට කියන්න ඕනේ මට මෙහෙම වුණොත් මම කරුණා කරලා මම එන්නේ නැහැ ආහාරයට. ඒ ගැන කලබල වෙන්න එපා. ඒ කියන්නේ අපි ඔය බිසන් වනේ ඉන්නකොට සමහර සංඝයා වහන්සේලා මේ උදේ එකට එන්නේ නැහැ. නැත්නම් පින්න පාතේ එන්නේ නැහැ. ඉතින් ආවෙ නැති වෙච්චාම මේෂස් කරන්න විදියක් නැහැ. වෙලා ගිහලා එයිද කියලා. ඉතින් කවුරු හරි දුවන්න ඕනේ. ඉතින් හැම කුටියකටම යන්න සෑහෙන වෙලාවක් යන්න ඕනේ. ඉතින් ඒක ඥානරාම අපි ලොකු සාංශ මතක් කරලා පස්සේ සාංශ කිව්වා එහෙම කාට හරි ඉන්න වෙයි කියලා හිතෙනවා නම් සංඝයා වහන්සේට මට කියලා තියන්න මම නොඑන්නේ ඉඳ තියෙනවා මම හොයන්න එපයි කියලා. ඊට පස්සේ ඒ සංඝයා වහන්සේ කුටියට වෙලා දැනුමකුත් දීලා තියෙනවා. හොඳට භවනා කරද්දී කවුරු හරි ගිහලා තොටතටු. අවසරයි ස්වාමීන් වහන්සේ කිය. ඉතින් එතකොට එහෙනම් බෝඩ් එකක් දාලා තියන්න කියලා කියනවා ඉස්සරහින් මේ කරුණාකරලා කරදර කරන්න එපා කියලා. ඉතින් ඒ නිසා මේ සමාජයත් එක්ක ජීවත් වෙන්න කියත් ගියාම වහවත් කණ්ඩ දෙන්නේ. වහවත් කණ්ඩ දෙන්නේ ඒකත් ඉල්ලගෙන කරනවා. අලි වාතයක් මේ සෙනගක් එක්ක ඉන්නවා කිව්වහම මේක ආහාරීම කරදරයක්. ඉතින් මොකද කරන්නේ නැතුව බෑ. සමුහ භාවනාව කිව්වහම මරු ගේමක් තියෙනවා. යුනිවර්සිටි එකේ තිනකොට කියන්නේ වහක ඇවත් යාළුවොත් එක්ක කරන්න බෑ. ඌ ඒකත් ඉල්ලගෙන කනවා. මචං මට කැලලක් කියන තමයි එන්නෙම කාමරේ ඉන්නේ මචං මට කැලලක් කියන. කතේ හෙලිනවා දැක්කොත් අර හිලව් කනකොට පැටව ඇවිල්ලා අම්මගේ කට දිහා බලලා ඉඹලා දැකලා සිනස් කරනවා. අම්මා කනකොට කට දිහා බලලා ඉඹිනවා. අම්මයි කට ඉඹිනවා කියලා ඔබ මොනවද ගන්නේ මට දීපන් කියලා. ඒ වගේ මේ පිරිසක් එක්ක වැඩ කරනකොට අපිට තියෙන සම්මතානුකූලව සම්මත ඒ ඉන්න කෙනෙකුට කියලා මම මේ වෙලාවේ කෝ දාහනේ ගන්නෙ නෑ. එහෙම නැත්නම් මම දිවිල මේක වේලට ගන්නවා කියලා. නමුත් මම අවධානය යොමු කරන්නේ මේ වගේ ආවයි කියලා ශරීරයට දෙන ආහාර ප්‍රමාණය අඩු කරන්න එපා. ඒක ප්‍රයෝග සම්ප්‍රදාන කුලව සෝරි ප්‍රයෝගයෙන් කටයුතු කරලා භාවනාවත් උදව් කරගන්න ශරීරය වට්ටගන්නෙත් නැතුව. නෑ කොහොම හරි එහෙම භාවනා කරන්න ලැබීම ගැන ලැබිච්ච එක හොඳයි කියලා අපි සාදු කියලා අනුමෝදන් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මේකයි මගේ ප්‍රශ්නේ. ආශ්වාස ප්‍රශ්වාසයේ සාමාන්‍ය විදිහට කරගෙන යන විට වෙනස් වී වෙනස් වී වේගෙන් වේගෙන් ගින් ඇදී ඇදී සියුම් වෙවි යනවා. ඊට පස්සේ දිග හුස්මක් අරගෙන නැවත භාවනා කරගෙන යනවා. ඒක හරියට. මේක මේ පොඩි ජවනිකාවක් විස්තර වෙන්නේ. මේක නැවත නැවත වෙන්න දෙන්න. එතකොට මේ ඔක්කොම අතරමැද වෙනත් ජවනිකාවක් සිද්ධ වෙනවා. ඒ නිසා මේක ශීඝ්‍ර වෙලා ආයෙ තැම්පත් වෙලා ආයෙ ශීඝ්‍ර වෙලා ආයෙ තැම්පත් වෙලා ගිහිල්ලා තමයි ඒක මේ yaadena තැම්පත් උකට එන්නේ. නිසා මේක හරියි නමුත් මේ පරිේශණය මේ අත්දැකීම මේ අත්විඳීම හිතට සාමාන්‍ය දෙයක් වෙන්න දෙන්න. නැවත නැවත වෙන්න දෙන්න. එතකොට නිකන් gedera යන පාර වගේ මේ බය ඇරිලා සබකොල නැතුව විසිනින්ද භාවනාව ඉදිරියට යන්න සැකේ නැති කරලා දෙයි. ගරු ස්වාමීන් වහන්සේ යම් දෙයක් සිදුවන්නේ න්‍යාම ධර්ම හතරේ බලපෑම හේතුින් බව වාසය ඇතම යමක වාස්තු විද්‍යාවේ හෝ නක්ෂත්‍රයේ මූලික කරුණු සලකා ඒ වගේ අන්තවලට නොගොස් කටයුතු කර සිදුවිය හැකි බාධක මඟ හරවා තම කාලය වැඩිපුර මාර්ගයට යොමු වන අදහසින් කටයුතු කිරීම බුද්ධ ධර්මයට එකඟදයි කරුණාවෙන් පහදා දෙන්නේ. මේක අහනකොට මට මම නෙවෙයි ප්‍රශ්නේ ඇහුවේ. නමුත් මේක කිට්ටු ප්‍රශ්නයක් අහන්න වැඩිමල් හාමුදුර කෙනෙක් කිව්වේ. ඒ හාමුදුරන් සත්‍ය ගැන අගය කරන නිසා නෙවෙයි. අපි සිංහල ක්‍රමයේ ලංකාව වගේ තැනක පාර පනින්න ගියාම අපි දෙපැත්ත බලනවා. වාහනේ එන වේගය එනවනම් මම ගමන් ගමක මගිකෙක් මගියෙක් මේ පදික වේදිකාව කවුරුවවත් කමන්නේ මම පනිනවා කියලා ගියාට හැප්පුණොත් ඉවරයිනේ. ඒ නිසා පදික වේදිකාවේදී ගියත් මාර්ග හරහා යන තැනක ගියත් දෙපැත්ත බලනවා. දෙපැත්ත බලනකොට සීක්‍රෙන් ගමන් කරන ග්‍රහය නැත්තම් තමයි අපි යහපැත්තට යන්නේ. ග්‍රහය එනවනම් පොඩ්ඩක් එහාට යන්නදල්ලා යන්නේක තමයි කරන්නේ. එහෙම නැත්නම් අපිට කිතාගේ අපිට ඉන්ෂුරන්ස් වලින් ක්ලේම් කරන්න පුළුවන් මං හැප්පුවේ මම මේ කහයිරේද කියලා. ඒ බයිලා හරියන්නේ අතපය නැතුව ඉස්පිරිතාලේ උඩු බැලිය අතට ඉන්න ඕන රැහෙන වෙලාවක්. ඒ නිසා දන්න ශාස්ත්‍රයේ වෙන්න තියෙන කරදර මගාරව ගන්න. ඒකට කියන්නේ ගැලවිඥාව කියලා. මේ හැම විඥාවටම ඕන ගැලවිඥාව. ජීන්සන් අත්තතරෙත් හොඳයි වාස්තව විද්‍යාවත් හොඳයි අන්තිකට යන්නත් එපා. මොකද මේ භාවනා කරන කයක් භාවනා කරන හිතක් නඩත්තු කරනවා කියලා කියන්නේ තමන්ගේ බිස්නස් එකක් නෙමෙයි මේ සාසනික කටයුත්ත. තමන්ගේ අඟ තමයි. තමන් පුද්ගලයේ තමයි. නමුත් සෙනගක් එක්ක ඉන්න ගියාම දැන් මම ලෙඩ වුණත් කී දෙනෙකුට මේක මල වාතයක් වෙනවද කියලා බලන්න. නිසා මට අයිතියක් නැහැ කිසිසේත් මේ මගේ වෙලාවට ලෙඩ වෙන්න ලෙඩ වෙනවා කියන එක කියන්න බෑ. නමුත් මට අඩු ගානේ මට හිතේ ශක්තියක් තියෙනවා මම කළ යුතු ටික කරලා තියෙනවා. ඒක මේ මගේ ශරීරයට ආදරෙන් කරන දෙයක්වත් නැතුව බැරිනේ. ඒ ශරීරයට අවශ්‍ය කරන මූලික තත්ත්ව ටික දෙන්න ඕන. කවුරු හරි කියනවා කට්ටියක් ඉදලා ඔය ගමන සාංශය යන්න එපයි කියලා. ඉතින් මම අහලා බලනවා මේ මිනිස්සු කියන්නේ ප්‍රයෝජනක් දෙයක් නම් මම පැත්තකට නිකන් ඉන්නේ. ඒ වගේ ඒ සාමාන්‍ය බුද්ධිය ඒක වාස්තු විද්‍යාව නස්සත්‍ර විද්‍යාව නෙමෙයි. ඒ අපි පරිසරයට සංවේදී බව. අපි ජීවත් වෙන පරිසරයට හැම වෙලාවෙම සංවේදී වෙන පොඩි එකා ලොකු එකා නැහැ. ඒ වෙලාවේදී කවුරු කිව්වත් ඒක අහුම්කම් දෙන්න ඕනේ. අහුම්කම් දීලි වල ඒක නාස්තිකද ආස්තිකද කියලා බලන එක Tamange වැඩි. මොකද යම් කිසි කෙනෙක් වචනක් කියනවනම් ඒකට අපි සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ නිසා මම එකපාරක් මට බඳකයි මං කිව්වේ මේ ශරීරය නඩත්තු කරනකොට හරියට දේවාලයක් නඩත්තු කරන කපුවා කොයි වෙලාවෙ දෙයියෝ වඩිද කියලා දන්නේ නැහැ ඒක නිසා ඒක පිරිසුදු කරලා තියා ඉන්න වගේ මේකටත් කොයි වෙලාවෙ රහතන් වහන්සේ නමක් වඩිද කියන්න බෑ. නිසා මේ දීවාලේ පිරිසිදු තියෙනවා. මගේ වැඩ නිසා කෙලසෙනවා. හැබැයි පුළුවන් තරම් නාවල කවල පොළ හරි ගසලා තියාගෙන ඉන්නවා. කොයි වෙලාවෙ මොනවා වේද කියන්න බෑ. ඒක මේ ශරීරයට කරන ආසාවක් නෙවෙයි. මේ ශරීරේ නඩත්තු කරන වාහනයකට තෙල් දාන්න ඕනේ, වතුර දාන්න ඕනේ, නට් ඇන් බෝල්ස් ඔක්කොම චෙක් කරන්න ඕනේ වගේ මේකෙත් උදේ ඉඳලා හැන්ද වෙනකන් මේ අවශ්‍ය ටික කරන්නේ නැතුව ධර්මයෙන් කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඒ කියන්නේ කන් හැන්දෙන් කරන දේ උදැල්ලෙන් කරන්න බෑ. උදැල්ලෙන් කරන දේ කන් හැන්දෙන් කරන්න බෑ. ඒකට සාමාන්‍ය බුද්ධ බුදුහාමුදුරුවෝ ගන්නන්නේ නැහැ. අද යෝගාවචර හුඟ දෙනෙක් ඒ ඒ සාමාන්‍ය බුද්ධිය නැහැ. ලෙඩක් නොවි ඉන්න හැටි දන්නේ නැහැ. කලබලයක් වෙච්චාම ඒකට හැසිරෙන හැටි දන්නේ නැහැ. ඉතින් මේක අනා ගන්න පුංචි දෙයක් ආවත් අවුල් කරගන්න. විශාල බරපතල කියලා සාපව ගන්නම් ගන්න නැතු නිකන්. ඉතින් කොහෙද භාවනාවේදී කෙරෙන්නේ? නිසා ඒකට සාමාන්‍ය බුද්ධි අවශ්‍යයි. මේක සඳහා මම හිතන්නේ ඔය ගර්ල් ගයිඩ්ස් කරලා තියෙනවා නම් බෝයි ස්කවුට් කරලා තියෙනවා නම් ෆස්ට් ඒඩ් කෝස් එකක් කරලා තියෙනවා නම් සම්බාහන විද්‍යාව දන්නවා නම් එයා දන්නවා ප්‍රධානම දේ තමයි ජීවත් වෙනකොට පවු නොකර සිටීම. අනා ගන්න එපා අනාගතතර පස්සේ හදන එක ලේසි නෑ. මේ හය කොටි ආහඳුර කිව්වේ ගයක් හදනකොට ඕන වෙලාවක අපිට වැරදි නම් කඩලා හදත හැකියි. මතකද කඩලා හැදුවා 125ක් වේදම් වැඩි. ඒ හොඳම වැඩේ තමයි ටිකක් පමා වෙලා හදලා සැලසුම් කරලා යන. ඒත් කඩන්න වෙනවා. ඔක් කඩලා හදන්න ගියොත් කාලෙන් ධනෙන් ශ්‍රමෙන් 125ක් වැඩිපුර ගෙවන්න ඕනේ. ඒ වගේ තමයි මේ ශරීරේ නඩත්තු කරනවා කියන එක හරිම ඉතාමත්ව සූක්ෂමව කළ යුතුයි. බුදුන් වහන්සේ දේශනා කර ඇති පරිදි නුවණ මෙහිවා කටයුතු කර සමහර කර්ම විපාක වලින් පැමිණෙන කරදර අඩු කර ගැනීම වැනි දයක් මේ අනුව සිටින බව සිටීම නිවැරදියි කරුණාවෙන් පහදා දෙනවා. ඒ කර්ම විපාක අයින් කරන එකත් කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඒ කර්මේ පරිසම් දෙද්දිත් තමයි දන්න මේක කර්ම හේතුවක් නිසායි කියලා චරිචුරු ගන්න නැතුව චෝදනා කරන්න නැතුව ඉවසන්න පුළුවන් ගතියක් එනවා. ඒ වගේම කර්මය සත්ව ඝාතනයක් නම් ඒ සත්ව ඝාතනය තේරුම් අරගෙන තමනුත් මිනිස්සෙක් සතෙක් තමන් මැරෙන්න කැමති නැහැ. නමුත් තමන් කවදා හරි කාට හරි ගිනි ගෙඩියක් දීලා තියෙනවා. දැන් එන්න ඒක එනවා. ඒ වගේ දන්නවනම් සර්වඥයන් සඳහන් කළා තිනවා මත්ති මීට මේක දැක දැක දන දන ආයෙනම් මං සතෙක් මරන්නේ නැහැ කියලා අදිෂ්ඨාන කරගෙන ඒ වෙලාවේදී කර්මේ පරිසන්දන වෙලාවේදී ඇතිවෙන්න මෛත්‍රිය කෙරුවොත් අර කර්ම වේගය අඩු වෙනවා කියන. අර කරා පැමිණෙන කර්මය අයින් කරන්න පුළුවන්. ඉතින් ඒක නිකන් මේ සුනාමි එන බව දන්නවනම් ලෑස්තිලා කටයුතු කිරීමෙන් හානිය අඩු කරන්න බැයිව සාමාන්‍ය බුද්ධිය. ඒ අද මේ භාවනා කරන යෝගීන් අතර ඒක නැතිකම මේ මේ භාන මධ්‍යස්ථානවල සංවිධායකයන්ට තියෙන ලොකුම ඉසේකක්. සාමාන්‍ය බුද්ධිය නෑ මිනිසයාට මේ ශරීරය වැඩ ගන්න හැටි, ඍතු අනුව වෙනස් වෙන හැටි, ආහාර අනුව වෙනස් වෙන හැටි කවුරක්වත් දන්නේ නෑ. ඉතින් එතකොට ඒක නිකන් හරියට කිරිදරුවෙක් බලා ඉන්න අම්මා කෙනෙක් වගේ මවුන ඕනින් කටයුතු කරන්න වෙනවා. ඒක අද තියෙන අද අපි අපේ පරිසරයෙන් සහ අපේ ශරීරයෙන් සහ අපේ මේ ගස්වල වලින් අපි ඒ තරම් ඈත් වෙලා තියෙන්නේ. මේ සංවේදීකම නැහැ. තා මිනිස්සෙක් ඇයි එහෙම හැසිරෙන්නේ කියලා හැඟීම තේරෙන්නේ නැහැ. ඉතින් එතකොට මේ ගිහිල්ලාම ඇඟිල්ලෙන් අල්ලම කියන්න ගියාම සංවේදනය සඳහා සෑහෙන කාලේ යෝගියම සෑහෙන වරදව වටහා ගැනීම සෑහෙන වෙහෙසක් ඇති වෙනවා. වහනා ඉහළට යනකොට මතක තියාගන්න මේ ජීවි මේක තමයි ජීවිත ව්‍යාකරණය කියලා කියන්නේ. භාෂාවක ව්‍යාකරණය කියනවා වගේ අනතරනට අණුව හැඩ ගැහෙන ගතිය විපස්සනා ඉහළට යනකොට හොඳට තේරෙන පටන් අර ගන්නවා. අපි මෙතෙක් කල මේ ඍජු පාරතියේදී කොච්චර වටවලල් ගියාද? යන්න පාරක් තිබේ නම්, ඇස් හොඳට තිබේ නම්, පෙනේ නම් කිම බැදිවල යන්නේ මම්මුලා වූ එක කුසේ. ඊකදී ඒක තමයි ලෝකයේ දිහා බලනකොට පේන්නේ. මෙච්චර ඍජු පාරතියේදී වටේ කරකරන. දොස් කියන විදියක් නෑ මොකද තමනුත් ඒක කරලා තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට ඉතාම මෛත්‍රියෙන් ඉතාම අනුකම්පාවෙන් කියන්න වෙනවා. හදිසියලා දඩබඩ කරන්න එපා. පණින් දීසල පොඩ්ඩක් හිතලා බලලා මේ වැඩේ කරමු කියන එක. ඒත් ඒක ලොකු තලතුණක් කරනවා. වේලාවක පරයන්කේදී ඉදී සිටන නැගිට විගස ඇසරීමට කලින් ඉන්න තැන ගැන අවබෝධයක් නැති ලෙස දැනෙනවා. කොහෙද ඉන්නේ කියලා මෙසේ වන්නේ ඇයි? ඒ කියන්නේ මේ ඉන්න තැන පිළිබඳව අවබෝධය ඊතනම වැදගත් කරලා සලකන සැලකිල්ලක් ඉතින් මේ ඉන්න තැන පිළිබඳ අවබෝධය තමයි සක්කාය දිට්ඨිය කියලා කියන්නේ. සක්කාය දිට්ඨිය නැති වෙච්චාම අපි මේ තරම් කලබල වෙනවා. ආයේ මේක අපව ගෙන්න ගන්නේ කොහොමද කියලා. විනත නමතකුණා කියලා කියන්නේ සක්කාය දිට්ඨියක් නැහැ, කොහෙවත් නැහැ. මොකක් හරි වශයෙන් පවතිනවා. නමුත් කොහෙද වෙන්නේ මොකද්ද කියලා දන්නේ ඉතින් ඒක ඒක තමයි හිතේ ප්‍රകൃතිය. ඉතින් අපේ හිත හැම වෙලාවෙම අඳුනගෙන තියෙන්නේ මේ ඉන්න තැනට සාපේක්ෂව තමයි. ඒ නිසා ඉන්න තැන මතක වුණාම ඒක විශාල මේ අබැග්යක් අතරමං වීමක් වගේ තමයි පේන්නේ. ඉතින් භාවනාවේදී සක්කාය දිට්ඨිය නැති කරන කෙනා දැන ගන්න වෙනවා මේක කවදා හරි දිය වෙලා යනවා. මම කියන එක ඉන්න තැන කාලය පිළිබඳ හැඟීම දුර්වල වෙලා යනකොට ඒකට හැඩ ගැහෙනව වෙනුවට නැවතත් ඉන්න තැන අමතක වුණේ ඇයි කියලා අහනවයි කියලා කියන්නේ ඒ සක්කාය දිට්ඨිය හෝ මේ දෘෂ්ටියක තියෙන ඒ ඝන පහල්කම නොතේරුම්කම නිසා ඒක නිසා පුළුවන් තරම් බලන්න ඇසර ඇස් නැගිට විලස විකස ඉන්න තැන ගැන අවබෝධයක් නැත්නම් ඒ කියන්නේ මම ආයෙන්නේ තාම කොට නැගිලා නැහැ. මම මෙයා ඇවිල්ලා නැහැ තාම. ඉතින් ඕක තමයි අවුරුදු 6ක් වෙනකල් ළමයෙක්ගේ තියෙන්නේ. මූලික ස්නායු පද්ධතිය හැදෙනකන් ඒ ළමයට හැඟීමක් නැහැ මම කියන එක. ඒ නිසා කවදාකවත් එහෙම ළමයිගේ වැරද්දක් සිද්ධ වෙන්නේ නැහැ. අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. එයා හඳුනන්නේ අම්මා කවුද මම කවුද මම ගෑනුද පිරිමිද අතපය මොකක්වත් හැඟීමක් නැහැ. ඒක බොහොම පිළිසිත චිත්ත තත්ත්වයක්. නමුත් භාවනාවේදී දෙන්න යන්න පුළුවන් අපිට ප්‍රශ්නයක් වෙන්නේ ඒක හැබැග්යක් කළ සලකන නිසා. අතරමං වීමක් වගේ සලකන නිසා ඒ නිසා ටික ටික ටික ටික මේක පේන්න ඇතින්ද කියලා කියනවා මෙහෙම තත්ත්වකුත් තියෙන එක හොඳක් බව එතන ඒකත් විකල්පයක් බව තේරුම් ගන්න එකයි අපි මේ භාවනාදි කරන්නේ. මගේ රිතනේ රූපේ නිතරම වගේ මට දැర్శණය වෙනවා. කණ්ණාඩියකින් Taman දකින්නාසේ. බොහෝ විට සතියෙන් ඇස්පීවා සෙමින් දත්මදිනවා වැනි ක්‍රියාවකදී එම ක්‍රියාවද එලෙස කණ්ණාඩියකින් දකින්නාසේ පිණිස මෙසේ වීමට හේතුව පාදන්නේ. මොකද Tamanගේ මේ මල්ලිකා බිසෝවෙන් අහලා තිනවා මේ කොසල් රජුරෝ උඹ කාටද වැඩිම ප්‍රිය කියලා. ඉතින් කියලා තියෙනවා මටමයි කියලා. ඉතින් කොසල් රජුරන්ට හාදී හાર્ට් බ්‍රේක් එකක්. ඇයි මේ මල්ලිකාවත් නැන්නේ මං ගැන හිතන්නේ. ඉතින් බුදුහාමරණ කියලා කිව්වා බලන්න ස්වාමීන් වහන්සේ මම කියලා ඇව්වා මේ Tamanට කවුද වැඩිම ප්‍රිය කියලා මල්ලිකා කියනවා Tamanට ප්‍රිය මනාප Taman තමයි කියලා. බුදුහාමරණ කියනවා හැම කෙනාටම එහෙම තමයි. නිසා Taman එක group photo එකක් ඉන්න එකක් බලන්න බලපු ගමන් කොයිද හිත යන්නේ කියලා බලන්න. සිය සැරයක් බලන්න. එච්චරම තමයි. ඒ වගේම කට්ටිය කතා කරනකොට මේ ඒ ඒ රසීවිදී Taman කතා කරපු කොටස එනකොට කන් දෙක ටක් ගාලා හැරිලා අර හාවන්ගේ වගේ අනිත්‍යව ඔක්කොම අයියෝ ඒවා වේලාවට ගැලපෙන්නේ නැ කටහඬත් හරිනේ කියන දේත් හරිනේ දැන් මං කියපේක හරි නියමෙට ගැළපිලා ලස්සනට තියෙනා වගේ ඉතින් මේක තමයි සූදුව. දරුවන් තුල ජීවත් වෙන්නේ මම තමයි. ප්‍රියයන් තුල ජීවත් වෙන්නේ මමයා තමයි. හැම එකකින්ම මේ මම ආයනේ වඩන එක තමයි කියන්නේ. ඉතින් මේක පේනවා මගේ රූපේ නිතරම වගේ මට දැర్శණය වෙනවා. ඉතින් මේකට ඉතින් ඔයා බලන්න තු කවුද බලන්න ඔයා දිහා? එච්චරයි. ඉතින් බටවිල බලන්න කියනවා. බෑ. මේක තමයි සංසාරය කියන්නේ. මවාගත්ත හීන ලෝකෙක අපි ජීවත් වෙන්නේ. ඒ ලෝකේ ප්‍රධාන නළුව තමයි. අධි රාජ්‍ය කරන්නේ තමයි. ඒ සියල්ලම තියෙන්න ඕනේ තමන්ගේ හිත සුව පිණිසයි තියෙන්නේ. ඉතින් එහෙම වෙච්ච වෙලාවකදී අපිට බොහොම පිරිච්ච ගතියක් දැනෙනවා. බොහොම අරසාවක් දැනෙනවා. මොකද මම එයා ළඟ ළඟ කරකිනවා. ඉස්සල එකේ කියන ඇත්ත කරල් බලනකොට මම ගිහිල්ලා. ආ ඊට පස්සේ ප්‍රශ්නේ දැන් ඉතින් ආය කුඤ්ඤ ගහගන්නේ කොහෙද කියලා. නිසා හැමදාම නිින්දෙන් නැගිටිනකොට කල්පනා කරලා බලන්න ඒ නිින්දේ නැගිටීමත් එක්කම තමයි මම මෙතෙන්ට එන්නේ. එතෙන් දෙනකම් මමෙක් නැහැ. ඒක ඒක මේ අභියෝගයක් විදියට එහෙම නැත්නම් කඩයි කඩින් පරීක්ෂණ විදියට පරීක්ෂා කළොත් බලන්න මමයා නැවත තහවුරු වෙන්නේ සද්දයක් කරාද රූපයක් කරාද ගන්ධයක් කරාද රසයක් කරාද ස්පර්ශයක් කරාද කියලා. ඇඳේ ඉන්නකොට ස්පර්ශය තියෙනවා. ස්පර්ශයෙන් මමයන් පේන්නේ නැහැ. මමයා දකින්න ආලෝකයේ තියෙනවා. මම ඉන්න කාමරේ ඒ තියෙන ලකුණු ටික දකින්නට මමයා එනවා. එහෙම නැත්නම් දන්න කටහඬක් ඇහෙනවා. එතකොට මමයා එනවා. ඒ වගේ මමයාත් නැවත ඇවිල්ලා තමයි තහවුරු කරගන්නේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ධර්ම වලින් ස්පර්ශයෙන් අමාරුයි ගන්නවා ඒක. නමුත් රූපේ සද්දයි දෙකේ පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. ඒක නිසා බබෙක් අඬනකොට විශ්ල ගන්න බැන්නම් අම්මා කරන්නේ කැවුත්ත ළඟ තියෙන බබාගේ කන. ඒකට යට බොක්කේ ඉන්නකොට ඇහිනේ ඔච්චරනේ. අම්මගේ ඒ හෘද ස්පන්දනයනේ. ඒක එතෙන්ද තිබ්බ ගමන් ඒ දරුවට ගෙදර ගියා වගේ දැනෙනවා. ඒ නිසා අපි බබා නලනකොට මෙහෙම මෙහෙම තියාගන්නේ කැවුත්තේ සද්දනේ. ඒකට ගෙදර ගියා වගේ යාට දැනුන පස්සේ ආරස්සාවක් දැනෙනවා කියනවා. ඉතින් මේක නිසා බිතෝවන්ගේ මියුසික් වල පැස්ටෝරියල් සිම්ෆොනියම් එකේ සිම්පනියගේ නම්බර් 9 එකේ දක්ෂම සංගීතී. එයා ගෙනල්ලා සංගීත රාවයක් ගෙනල්ලා අන්තිමට අඩු කරන අඩු කරන අඩු කරන අඩු කරන ගිහිල්ලා හાર્ට් බීට් එකේ හાર્ට් බීට් එක කරන් දෙනවා. ඔක්කොටම තේරෙනවා ගෙදර ගියා වගේ. ඒකල හાર્ට් බීට් එක නතර කරනවා. නතර කළා එක තප්පර පහක් නිස්සද්දතාවය දෙනවා. ඔක්කොමලා සමාධිගත වෙනවා. ඊට පස්සේ හිමීට ආය මේ හાર્ට් බීට් එක වෙන්නලා ආයෙ ගෙනියනවා සිම්පනියකට හැම කෙනාම ගෙදර ගියා මුළු ලෝකෙම තියෙන අපි අරසාව දැනෙන ශබ්ද වර්ගයක් තියෙනවා. රූප වර්ගයක් තියෙනවා. ඒක දැනෙන වෙලාවේදී අපිට අරසාව උනාට තද කෙලෙසයක් එනවා. අපිට අරසාව දැනෙන්නේ කෙලස් වලින්. ඉතින් ඊට නැති වෙච්ච දවසේ කලබල වෙනවා. බුදුරජාණන් කියනවා භාවනා කරලා ওই බාහිරේ ආරස්සාවක් තියෙන ඒ ලකුණු එනකොට යනකොට හොඳට බලලා ඔය ස්වාධීන වෙන්න හදන්නේ කියලා. ඔයගේ විනිර්මුක්ත වෙන්න හදන විමුක්තියක් ලබන්න හදන ඒ නිසා බයක් හිතෙනවනම් මූල කර්මත්තාන්ට හිත දාලා බය නැති කරලා දෙන්න. නමුත් බය හරහ යන මම හරහ යන මේ හැම රූප ශබ්ද ගන්ධ රස වල තියෙන දාසභාවයෙන් මිදිච්ච තැනකටත් යන්න පුළුවන්. ඉතින් මේක හරිය වැදගත් මානසික රෝගීන් මානසික රෝගීන් ගලවනකොට එයාට අරසාව සලසන්න ඕනේ. හුඟක් වෙලාට අරසාව සලසන්නේ ඒ බාහිර රූප සද්ද ගන්ධ රස වලින්. එහෙම නැත්නම් විශ්වසනීය පුද්ගලෙක් ඇවිල්ලිවලා ඔළුවට අත තියලා ආශිර්වාද ගන්නවා කියනවා නැත්නම් විශ්වාසය කරනවා. එතකොට වෙනවා. නමුත් දීනයි. බාහිර දේක මත තමයි යන්නේ. සතියෙන් කරන්න තියෙන්නේ උඹ මෙච්චර දීනයි උඹට කොන්දක් නැහැ. උඹ මේ මේ රූප ශබ්ද ගන්ධ රස වලින් මේ මේ සිටියම ඇඳගෙන ජීවත් වෙන්නේ. ඕක බාහිර දෙයක් බව දැකපන්. ඕක ආගන්තුක දෙයක් බවපන්. ටික ටික චිත්තක්ෂණ වඩපන්. ওই මොනම දෙයක්වත් නැතුව අනිමිත්ත සමාධියට යන්න. නිමිත්තක් නැති අනාලම්බිත සමාධියකට යන්න ඒක විශාල පෞරුෂත්වයක් ඕනේ. විශාල පෞරුෂත්වයක් ඕනේ. විශාල කැපකිරීමක් ඕනේ. භාවනාදී වෙන බවට සාධික තමයි මේ වගේ ප්‍රකාශන. වෙනව උනාට හරි දේ මොකද්ද කියලා දන්නේ ඒ ඒ රූප සද්ද ගන්ධ රස නැත්නම් ගියාම අපේ පාළු ගතිය ඇති වෙනවා ඒ අපේ තියෙන අසත්පුරුෂ ගතිය ගියාට මන්දී ඒක අඳුනගන්නේ අපි ඒ නිසා කමටහන් සුද්ධ කරලා ධර්ම සාකච්ඡා කරලා ඒකට යන්නත් ඕනේ මොනම දෙයකින්වත් ආලම්බන නැති මොනම නිමිත්තක්වත් නැති තැන වෙනස් වෙන්න දෙයක් නැහැ නිදහසක් තියෙනවා විමුක්තියක් තියෙනවා ඉතින් ඒක හිතට වදලා දෙන එක තනිකර භාවනාවෙන් පරිබාහිර වූ දෘෂ්ටි සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා. අවසරයි චමින්හන්ස අනිමිත්ත සමාධිය පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න. නිමිත්ත කියන එක දන්නවද? මොකක්ද නිමිත්ත කියන්නේ? තමයි ඒ වෙලාවේ භාවනා මයික් එකට කතා කරනවා. නිමිත්ත කියන්නේ දැන් ආනාපාන සතිය නම් ආනාපාන සතියෙන් අරමුණ. එතකොට අනිමිත්ත කියන්නේ අරමුණක් නැතුව. එච්චරද? ආ එහෙම එක. ඉතර සරලව ගන්න පුළුවන් ස්වාමීන් වහන්සේ. නෑ වෙනගේ මතිය ඔපවට්ටම් කරලා ආලවට්ටම් කරලා කියලා දෙන්න තියන. නිමිත්ත කරගෙන යන්න නිමිති ඉවරනකයි යන්නේ. එතකොට මොකද වෙන්නේ? ඕකට <laughs> තමයි නිමිත්ත සමාධිය කියන්නේ. වෙලා තියෙන්නේ යන්න බැරි එක නෙමෙයි. සමහර වෙලාවක පරියන්කේ දීසිතන දෙක ඇරිය විගසේ ඉන්න තැනගෙන අවබෝධයක් නැතුව දැනෙනවා. කියන්නේ නිමිති ගන්න බෑ. ඉතින් එතකොට කොහෙද ඉන්නේ කියලා එතකොට තක්කුමුක්කු වෙලා ඇත්ත එක හරින්නේ නිකන් බය වෙලා. මොකද අපි භාවනා කරන්නේ කවදාකවත් අනිමිත්‍ය සමාධිය ගැන අහලවත් හිතලවත් නෙවෙයි. අනිමිත්‍ය සමාධිය අකරතැබ්බයක් වෙලා තියෙන්නේ. නමුත් යන්නේ එතෙන් තමයි. එතෙන් තමයි මේ ගෙනියන්නේ. නිමිත්‍ය ඉඳලා අනිමිත්‍ය තැන්න යනකම් ලක්ෂ වාරයක් බැන්නම් දස ලක්ෂ වාරයක් කරපන් කවදා හරි එතෙන් යනකම් භාවනාවේ දියුණුවක් එන්නේ නැහැ. ඒකේ කරන්න පුළුවන් දෙයක් සෞඛ්‍ය සමයේ සමබර තන සමතුලිත තන බය වුණොත් කරන්න දෙයක් නෑ බය වුණොත් ආය නිමිත්ත ගන්නවා ආය හයියෙන් හුස්ම ගන්නවා ආය අද්ද කරලා බලනවා ආය භාවනා කරනකොට ආය යනවා ඉතින් ආය අද්ද ගන්නවා. ඉතින් කරලා කරලා කරලා කරලා කවදාද තේරුම් ගන්න වෙනවා මේ අනිමිත්ත සමාධියට යණ්ඩයි මේ සීලෙක ඉන්න කියන්නේ. අනිමිත්ත සමාධියට යණ්ඩයි බුදුන් අදා ගන්න කියන්නේ. අනිමිත්ත සමාධියට යණ්ඩයි අදිමොක්කයක් ඕන කරන්න කියලා. ඉතින් කවදා හරි මේ දේ වෙනකන් අපි සංසාරේ භාවනා කරන්න වෙනවා. දර ස්වාමීන් වහන්සේ අන්න හරි මට ප්‍රසිද්ධිය කතා කරලා පුරුද්දක් නෑ. ඒක පුරුදු කරලා යවන්න බය වෙන්න එපා නේද නොමිලේ කරන්න. ගරු ස්වාමීන් වහන්සේ අනිමිත්ත සමාධියෙම නැත්තම් මමත්වේ නැත්තම් මම කියන එක නැතිවීම කොටසක් හැටියටද ඒ සමහර වෙලාවට මේ තියෙනවනේ යම් කිසි අතාවක් අපේ ශරීරයේ හැඩයක් ඔබ කැලි කැලි වල විසිරීලා පේන එක ඒ ඇත්තටම මේ අනිමිත්තට තර නෙවෙයි අතපය තියෙන තර නෙවෙයි මම ඒකේ දිය වෙලා යන්න පටන් ගන්නවා මේ වතුර දිහා බලනකොට වතුර ගලක් වටනවා කියලා හිතන්නකො එතකොට වතුර මූණේ මේ මූණ විකෘති වෙනවනේ කණ්ණාඩියක බලන ඉඳදී කණ්ණාඩියට පාරක් වැදුණොත් කණ්ණාඩිය කැඩුණාට පස්සේ විකෘති වෙනවනේ ඒ වගේ තමයි ඇත්තට මෙතන ප්‍රතිබිම්බේ විකෘති වෙන්නේ විලිමිබෝ විකෘති වෙනවා ඇත්තටම අපේ මූණ අපි දැකලා නැහැ නේ අපේ මූණ දැකලා තියෙන පිළිමිබුවක විතරනේ අපේ සෝභා ලංකාරේ මූණේ තමන්න දැක ගන්නට බෑනේ බලන්නේ ඒ ශ්‍රියාව කැඩපතට එබීලා. ඉතින් අපේ මූණ කියලා තියෙන එක අනිවාර්යයෙන්ම මවාගත්ත දෙයක් නේ. කොහොමට කෙරුවත් අපි මූණ දැකලා නෑ මම. කොහොම වුණත් වතුරක මූණ බලාගෙන ඉන්නකොට වතුර හෙල්ලුණාම මොකද වෙන්නේ? ඒක අයික අනිශ්චිත භාවයේ විපරිණාමය පේන භාවනා කරන ඉන්නකොටත් ඔය හිතාන ඉන්න රූපේ වගේ දිය වෙලා කැඩිලා හෙල්ලිලා හැලපිලා යනවා. ඉතින් එimhe ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා අන්තිමට ඒක නැති වෙලාම යනවා. නැතිලා ගියත් ඒ බලන ඉන්න මූලස්ථානයේ වෙනසක් වෙන්නේ නැහැ. පිළිඹු වෙනස් වෙනවා. නමුත් අසත්පුරුෂයාට පෞරුෂත්ව නැති එක්කනට, සද්ධාව නැති එක්කනට, සීල නැති එක්කනට අර පිළිඹු හෙල්ලෙනකොටම සැලෙන්න පටන් ගන්නවා. කැළඹෙන්න පටන් අරගන්නවා. ඒ තමයි කෙලස් කියන්නේ. කෙලසෙන ගතිය කියලා කියන්නේ හිත චංචල චපල ගතිය තමයි මේ පිළිඹු වෙනස් වෙනකොටම දැන් අපිට තියෙනවා සමාජ පිළිඹුවක් තියෙනවානේ. මෙයා සදාචාර සම්පන්න මිනිසෙක් මෙයා අරේ මේ කියලා. ඉතින් අපි අර ඒකට කියන්නේ සමාජ ආකල්පය කියලා. දැන් අපි හොඳ නමක් ඇති කරගන්න අපි සෑහෙන මහන්සි මොනවා හරි දෙයකින් ඒ සමාජ ආකල්පය හැලුනොත් ඒක සාමාන්‍ය මරුවට වැඩිය හපක්. අපි කීර්ති නාමේ නැති වුණොත් ඒක බරපතල දෙයක් වෙනවා අපිට මොකද ඒ තරම් අපි මේ කීර්ති නාමයෙන් මත තමයි ජීවත් වෙන්නේ. නමුත් ඒකේ පිළිමිබුවක් බවත් එවන්ත ඒක නිකන් මවාපෑමක් බව දන්නවනම් එදත් තිබුණේ ඕක විකෘතියක් අතාත්වික දෙයක් දැන්වත් අතාත්වික දෙයක් කියලා බය වෙන දෙයක් නැහැ. ඉතින් මේක තමයි මේ සිද්ධ වෙන්නේ. භාවනා කරගෙන ඉන්නකොට ඒ ඒ චිත්‍ර රූපේ නැතිලා යනවා. හිතා ගන්න බැරුව යනවා. නැත්තම් නිමිටි ගන්න දෙයක් නැහැ. නිමිටි ගන්න දෙයක් නැති වෙච්චාම අර පිළිඹු නැති වුණාට පස්සේ ඒ මනුස්සයා නිකන් ඉඳගෙන හිටපතන පෝරකේ ලෑල්ල ඇද්දා වගේ අසරණ ගතියක්, තනි ගතියක්, පාළු ගතියක් එනවා. ඉතින් ඒ වෙලාවට තමයි බුදුහන් කියන්නේ මාව සාක්ෂියට තියාන බුදුන් කෙරෙහි විශ්වාසය තියාගන්න සීලය මෙනෙහි කරගන්න. ආපු පාර මතක් කරගෙන පුළුවන් තරම් ඒකට පුරුදු කරන්න. එතකොට මැරෙන්න දෙයක් නෑ. මැරෙන්න ඉස්සෙල්ලම මැරිලා. මරණෙදි නැත්තම් ඕකනේ සිද්ධ වෙන්නේ. ඉතින් ඒකේ දැඩි මම සංඥාව තියෙනකොට තමයි අර වගේ ප්‍රශ්න අහන්නේ මේ ඒක පාට ඇද්ද කරලා බලන්න මට හිතා ගන්න බෑ. ඇයි එහෙම වෙන්නේ කියලා. මොකද අර පිළිඹිඹුව මගේ ආත්මය කියලා හිතාගෙන ඒක මත ගහගත්ත කූඩාරමක අපි ජීවත් වෙන්නේ. මේ කැඩි කැඩි යෑම තමයි විශේෂම විපස්සනා භාවනාදී කෙරේ. ඒකටම අදාළ ස්වාමීන් වහන්සේ සමහර වෙලාවට භාවනා කරපු ඉන්න ශරීරයක් වෙනුවට දැනෙනවා අයිස්කුතියක් තියෙනවා. එහෙම නැත්නම් අද හුලම් පාරක් වගේ කැරපෙනවා වෙන ශරීරයක් දැනෙන එහෙම දේවල් වෙන්නේ ඒ විදිහම දෙයක ඒක ඇත්තට මේ අර ධාතු මනසිකාරය හරහා මේක නිස්සාරත්වය පෙන්වනවා ඒක අතරමැදි අවස්ථාවක් ඊට පස්සේ ඒකත් නැහැ ඒ මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඒකත් නැතුව ගිහිල්ලා මොනවත් නැති වුණාට සති මාත්‍රාව තියෙනවා ඒකට සති මාත්‍රාව අදාහගෙන අනේකයි තියෙන්නේ හැබැයි අර රූපාකාරයේ සම්පූර්ණයෙන්ම අධ්‍ය වෙලා කැඳ කැඳ ගෑවිලා කැඳත් දිය වෙලා යනවා වගේ, පත්තට දිය වෙලා ගියා වගේ සම්පූර්ණයෙන්ම දිය වෙලා යනවා. ඒ ප්‍රශ්නට මම අදාළයි. දැන් මේ විදිහට ඉන්න තැනක් දැනෙන්නේ නැතුව මොනවා වුණාද කියලා දන්නේ නැතුව ඉඳලා එහෙමම ඉඳලා ඊට පස්සේ නැවතත් නායාසයෙන්ම ආස්වාස ප්‍රාස්වාස කෙරෙහි හිත යොමු වෙන්න පටන් ගන්නකොට ආපහු එහෙම ඉඳලා ආපහු එහෙම එහෙම නැවත නැවතත් ඒ වගේ සිදුවෙන්න පුළුවන්ද? ඒක තමයි ස්වභාවය. ඒතර තමයි අවස්ථාවක් දෙනවා ආයෙ මම පිහිටවනවා ආයෙ දිය කරනවා ආයෙ මම පිහිටවනවා ආයෙ ඇතින. ඒ කියන්නේ වතුර කඩ ආයෙ නිශ්චල වෙනවා ආයෙ රූපෙ පේනවා. ටික වෙලාවකින් ආයෙ කැළපෙනවා. ආයෙ නිශ්චල වෙනවා ආයෙ වතුරේ රූප කඩේ පේනවා. ආයෙ කැළඹෙනවා. එහෙම වෙනකොට තියෙනවා මේ මේ ඇති වෙන නැති වෙන එක අතාත්‍චික දෙයක් කියලා. අපි හිතන්නේ මේක තාත්වික නিত্য සුඛ සුබ මංගල දෙයක් විදිහටනේ. භාවනා කරනකොට පේනවා ඒක වරක නিত্য සුඛ වශයෙන් පෙන්නනවා. වරක දිය කරලා යනවා. එතකොට මේක අතාත්වික බව. ප්‍රතිබිම්බයේ තියෙන ස්වභාවය තමයි ඒක අතාත්විකයි. ප්‍රතිබිම්බ පණ තිනවා hina වෙනවා කතා කරන හිටියට ඒක යමෙක් නැහැ. ඒ කන්නඩියකින් බලපුවාම මේ කන්නඩිය හැපැත්තේ ඉන්න ප්‍රතිබිම්බයට පණ තිනවා වගේ අපි hina වෙනකොට ඒක hina වෙනවා. ක්‍රියා කරනවා. නමුත් අපි හොඳටම දන්නවා ඒක අතාත්වික ප්‍රතිබිම්බයක්. බුදුහාමුදුරුවෝ කියන උඹ කියලා ඔය අල්ලාගෙන ඉන්න සක්කාය දිට්ඨිය තන්නේ ක්‍රම අතාත්‍තික ප්‍රතිබිම්බයක් කියලා. ඒක ඒක තමයි දී කර කර කඩ කඩ හදා හදා පෙන්වන්නේ. මේ විදිහටම වෙන්න සිදුවෙන්න ඉඩ හරිනවා. මේ නමුත් මේ ඔව් ඒ කියන්නේ අපි අර පොඩි උන්ට ලේගෝ සෙට් තියෙන එක එක රූප හදන්න. ලේගෝ සෙට් කියලා නේද කියන්නේ මට. බිල්ඩින් බ්ලොක්ස්. ඒ ලේගෝ එක තමයි කම්පැනි නම මම හිතන්නේ. ඉතින් එයා ලස්සන රූපයක් හදනවා. හදලා ඉවරලා ඒක පෙන්නන්න අම්මට ගෙන ඉන්නවා තාත්තට ගෙනලා අදගෙන වැටලා කැඩෙනවා. කැඩුණාට පස්සේ ඒකේ සැකිල්ල කැඩුනට යුනිට්ස් මොකුත් වෙන්නේ නැහැ. ආයශරයක් එහෙම ෆිට කරලා හදන්න පුළුවන්. නමුත් අර දරුවට වෙන්නේ එයාගේ නිර්මාණය ඇදහැළුණා. එයාගේ ප්‍රතිබිම්බය ඇදහැළුණා. එයා කර පෙන්වන්න හදන දේ ඇදහැලිච්චාම විශාල කනගාටුවකටපත් වෙනවා. නමුත් අම්ල තාත්‍ර දන්නවා මේකේ අගේ හානියක් වෙලා නැහැ. අර පූට්ටුව හැලිවිලා පූට්ටුව ගැලවිලා ගියාට එක එක යුනිට් එක එහෙම තියෙනවා. ඒ වගේම බුදුරජාණන් කියනවා ඔය මමයා කියලා හිතාගෙන ඉන්න එක පූට්ටුවක්. අතාත්වික දෙයක්. ඉතින් ඒකයි මැරෙනකොට බය හිතෙන්නේ. නමුත් මේක අතාත්වික බව මැරෙන්න ඉස්සලම දැක්කම මේක ලේගෝ සෙට් එකක් ඔය කැලි ටික කොහොක්වත් යන්නේ ආයෙ පූට්ටු වෙලා ඊගාවාත්ම ගෑණියෙක් හරි මිනිහෙක් හරි ආයෙ වෙනවා. ඒ නිසා ඔය යුනිට්ස් වලට මොකක්වත් වෙන්නේ නැහැ. අනිත් වගේ මේ හද හදා කඩන එකක් තමයි විපස්සනා භාවනා කියන කියන්නේ කොටින්ම කියනවා නම් තන්නේ කරන ආස්තියක් විපස්සනා භාවනාව කියන්නේ. සුද්ධ නාස්තියක් මෙච්චර කල් දිනු කරන ආපු කොට කාගෙන ආපු තේරම පුවක් කිත්ත ගලේ වගේ සීසී කඩ යන්න ගන්න. ඉදිරිය ගෙනියන්න මොනවාක්වත් හම්බෙන්නේ නැහැ. ඒක නම් මට සාතික කරලා දෙන්න පුළුවන්. විපස්සනා බව හරි ගියා නම් මොකක්වත් නැහැ. මෙහෙම මුණ දිහා බල බල කණ්ණාඩියේ මුණ බල බල පීර පීර ඉඳදී කණ්ණාඩිය කැඩුවා. මූණේ ඡායාව බල බල වතුරේ ඉන්නකොට හුස්ම පාර වැදුනවා වගේ. හිත භවංග මැද හිත භවංගයට යනවන කුමද්ද භවංගයට යanoදී හිත අරමුණේම රඳවා ගනිමින් භාවනා වඩන්නේ ඒ දේශනාවලදී උපදෙස් ලැබෙනවා. භාවනාවේදී නින්දයමක් නොව අරමුණෙන් තොරව හිත පැවැතීමද බොහෝ විට දේශනාවල සවන් දීමේදී ඇසුණත් කිසිවක හිත නොපිහිටන අවස්ථාවේදී මේ ගැන විමසා බැලීමේදී සමහර තැනක භවංග සිත යනු චුති චිත්ත ප්‍රතිසන්දියත් අතරයයි සඳහන් වේ. මේ සිත හා චෛසිකයන් අතර ස්වභාවයක්ද කියා කරුණාවෙන් පහදා දෙනු මැනවි. ඇතර මේක පිළිබඳ විශාල වන්තමතාන්තර තියෙනවා භවංගය පිළිබඳව. මේක ත්‍රිපිටකයේ සඳහන් වෙන වචනයක් නෙමෙයි පස්සේ ඒ ත්‍රිපිටක දේවල් විස්තර කිරීම සඳහා හදාගත්ත පූට්ටු පදයක් සක්කයක් කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ දේවල් ප්‍රතික්ෂේප කරන්නත් එපා, ඔප්පු කරන්න යන්නත් එපා. මේ හරහා භාවනාව විස්තර කරන්න බෑ. කිසිම ත්‍රිපිටකයේ දැනක භවංගයට සම්බන්ධ කරන භාවනාවක් සම්බන්ධ වෙලා නැහැ. අටුවා යුගයේදී සමහර වෙලාවල් වලට විසඳ ගන්න බැරි ප්‍රශ්න විසඳීම සඳහා ওই ශක්ක කැලිය අරන් තිනවා. ඒක විරුද්ධ වෙන්න යන්නත් එපා. නමුත් භාවනාදී මේවා ඉච්චර වැදගත් නැහැ. මේකෙන් තොරව සම්පූර්ණයෙන්ම මූලධර්මයෙන් දක් ගන්න පුළුවන්, චින්තාමය ඥාන දිනු කරන්න පුළුවන්, භාවනා කරන්නත් පුළුවන්. ඒ නිසා මේ ක්‍රමයට අනිවාර්යයෙන්ම විසඳිය යුතුයි කියලා දැඩි මතධාරී වෙන්න එපා මේ අටුවාව සහ අභිධර්ම ක්‍රමයට කරන ක්‍රමයක්. සමහරෙකුට මේක Tamange අර කරගෙන යන වැඩේ විස්තර කිරීමට යම් යම් සමීකරණ ලබා දෙනවා. නමුත් නැති වුණා කියලා පාඩුවක් වෙන්නේ නැහැ. භවංග හිත කියන එකක් පිටකේ පිළිගන්නේ නැහැ කියන එක විතරයි මට කියන්න තියෙන්නේ. පරියංග භාවනා උදෑසන වාර දෙකක් පැයකමාර බැගින් කළ විට සවස්වරුවේ එක දිගට වැඩි වෙලා සිටිනවා විනාඩි 15ක් 20ක් වැඩි කාලයකදී කඩාගෙන කීපවරක් කිරීම කරමි. මේ නිවැරදිද? මේක සාමාන්‍ය ට්‍රෙන්ඩ් එක සාමාන්‍ය ක්‍රමයේ සමහරු ඉන්නවා උදේවරුේ හරියන්නේ හැන්දෑවට හරියනවා. කොහොම හරි අපි පරියංක හතක් හතර පහක් කරනකොට දවසට 1යි 2යි හරියන්නේ. අනිත් ඒවා අපි චාරිත්‍රයට කෙරුවට අරතරම්ම ප්‍රයෝජන නැහැ. ඒක නිසා අර මේ උදෑසන වාර දෙකක් අපිට කරන්න පුළුවන් නම් ඒකට හොඳට ලකලෑස්ති වෙන්න. ඉස්සෝදානාල සුද්ධ වෙලා හරිසුදුලා ඒක දෙන කරගන්න. අනිත් එක චාරිත්‍රයට ඒ වැඩේ කරනවා. අර විනාඩි 15කට වැඩි 20කට වැඩි වෙනකොට මුළු ඇඟම විසිරිලා වික්ෂිප්ත මනසක් ඇවිල්ලා අර උදේ තිබුණ එක හිතා ගන්නත් බැරි තරමකට ඇවිස්සෙනවා. නමුත් අපි ඒක කරලා පෙන්වන උදේවරුවේ තියෙනවා සමාධිමත් හිත මෙන්න වික්ෂිප්ත හිත කියලා පේන්න දෙනවා මිස සමාධිමත් හිත විතරක් කරලා වික්ෂිප්ත හිතෙන් පැනලා යන්න හදන්න එපා. ඒ නිසා සතත අභ්‍යාස කරන්න කියනවා නිතිපතා මේකම නෙමෙයි හොඳම කාලසටහන මොකක් හරි කාලසටහනක් අරගෙන හරියට අරදුනක් දිගට දෙකටම සමහිත එනතෙක් භාවනා කරන එකයි යෝගාවචරගේ මේරිම කියලා කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ ඒ ඒ කාලය පැයක්ම හිටියාම අර හිත විසිරීලා ගිහිල්ලා විනාඩි 15යි හරියට කෙරෙන්නේ. ඒ ඒ කියන්නේ උඟක් සාර්ථකයි. සමහරට මුළු පැයම විසිරීලා. පටන් ගන්න වෙලාව ඉවර වෙනකන් නිකන් මීමැසි පොදිය විසිලා ගියා වගේ තමයි දන්නවා නිකන් මේ ලාහට ගෙම්බ එකතු කරනවා වගේ. එක ගෙම්බෙක් එකතු කරනකොට පයි. අනිත් එක අර ගන්නකොට ඌ පයි. ලාහ කියන එක දන්නවා. ලාහකින් කියන්නේ මේ වගේ නිකන් තැටියක්. වීමනින්ට ගන්න තැටියක්. ලාහට බෑ ගෙම්බෙකුතු කරන්න. ගෙම්බෙක් දා ගන්නකොට රූපයි. ඒ ගාල්ක ගන්නකොට අරූපයි. මේ දකින්න එකට ලාහට ගෙම්බෙකුතු කරනවා වගේ කියලා. ඉතින් ඒ වගේ වෙලාවක් එනවා. අපි බොහොම සක්මන් කරලා ඔක්කොම කරලා තමයි වාඩි වෙන්නේ. මොන තාලෙන්වත් චිත්තක්ෂණ දෙකක් එකට ගැට ගන්න බෑ. විසිලා නැති ඒකත් හිතක්ම තමයි. ඒකත් භාවනා හිත වගේ භාවනා හිතේ සමාධිය මේකේ තියෙන වික්ෂිප්ත භාවයේ ඒකත් දත යුතුයි. ඒක නිසා මේ වගේ දේවල් කරන්නේ සමාජමය ප්‍රයෝජනක් සඳහා නෙවෙයි. සතියට පෙන්ලා දෙනවා මෙන්න විසිරිච්ච හිත කියලා පෙන්නනවා. පරියන්කේ වාඩි වෙන බොහෝ අවස්ථාවල ප්‍රබල ලෙස රාගය ඇති වේ. මේ එකවර ඇති වෙන අතර කිසිම රූපයක් පුද්ගලයක සිද්ධියක් මතක් වීමට හෝ සම්බන්ධයක් නැත. අසහනකාරී ස්වභාවයක් එකවරම ඇති වේ. මේ පරියන්කේදී පමණක් ඇති වෙන අතර සක්මන හෝ ඇලවි නිදාගෙන සිටිනු මත නොවේ. විකට පරියන්කේ සිටියොත් මේ වැඩි වේ. ධම්මරන් ස්වාමීන් වහන්සේද ගෙන්ද මේ ප්‍රශ්නේ නැගුව අතර උන්වහන්සේ කියා සිටියේ වහා ඉරියව මාරු කරන ලෙසයි. එලෙස ඉරියව මාර්ගයට මේ මඟ හැරේ. මෙලෙස කරන විට පරියංකාරයේදී එය මට කාලයේදී එය මට මඟ හැරෙනව නේද? රාගයක් රාගයක් ලෙස මිනී කර ආනාපානයේ තුලට හිත ගැනීමට උත්සාහ කළ උත්සාහ කර හෝ පිළිකුල මිනී කර බලා ඇත විසඳුමක් නැත. ඉරියව මාරු නොකර මේ මග හරහා දිගටම පරියන්කය තුළ රැඳීමට උපදෙස් ලබා දෙන කවුරුන් ඉල්ලුවා මේ වගේ චරිතවලට ආනාපානය කරන්නේ නැතුව කෙලින්ම පිළිකුල් භාවනාවෙම පටන් ගන්න ඕනේ ආනාපානට යන්න හිතන්නත් නරකයි කෙලින්ම පටන් ගත්ත වෙලාවෙදීම දිටිස් කොට්ටාස වශයෙන් හෝ එහෙම නැත්නම් පටික්කුල මනස්කාරයේ වශයෙන් නවසීවතික පබ්බේ හෝ අරගෙන පටන් ගත්ත වෙලාවෙ ඉඳලම සාමාන්‍ය දිටිස් කුණපි කරනවා නම් දවසකට ඒක නැත්නම් එක පරියන්කයකට පළවෙනි තච පංචකේ අරගෙන කේශාලෝමානාකා දන්තත් තචෝ කේශාලෝමානාකා දන්තත් තචෝ තචෝ දන්තාලේ කේශාලෝමානාකා අන්නේ විදිහට ඉස්සරහට පස්සට ඉස්සරහට පස්සට ඒකම නිකන් මේ يعني කටපාඩම් කරන්න වගේ එහෙම නැත්නම් උග්ඝහ නිමිත්ත ගන්න වගේ කරගෙන කරගෙන කරගෙන යන්න කියනවා හිත ඒකෙම ව්‍යාපෘත කරන පරියන්කේ. ඊට පස්සේ ඒ පහට තව පහක් දානවා. කොහොම 32ේම දාලා එක විනාඩි 5ක් විතර ඇතුළත කොටස් 32ම කොටස් අර්ථයත් අරගෙන කේසා ලෝමාවලි වෙන් වෙන හැටි කේසා ලෝමා දෙක නඛාවලි වෙන් වෙන හැටි වශයෙන් එක එක එක එක වශයෙන් අරකට රස දෙන්න කියලා කියනවා අර්ථ රසේ ඊට පස්සේ බලන්න කියලා කියනවා මේ 32ෙම තමන්ගේ හිත වැඩියෙන්ම අල්ලන්නේ වැඩියෙන් ආකර්ෂණය වෙන්නේ මොකේද කියලා ඊට පස්සේ ඒක විතරක් අරගෙන උදාහරණයක් වශයෙන් අට්ටික සංඥා වෙනවනම් පටන් ගත්ත වෙලාව වෙනවා අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි අට්ටි කියලා අට්ටික සංඥාම දිගට ගෙනින්න හැබැයි ඒක යන්න ඕනේ ප්‍රායෝගිකව සල ප්‍රයෝජනෙ සලකලා හිත ඉබේම 32කින් හිත ගන්න එකටම දාලා. එහෙම කර කර ඉන්නකොට සමාලාට කියනවා අට්ටි සංඥා අට්ටික සංඥාව තුළ තියෙන මස් ලේ වලට වැඩිය පටවි ගතිය මතුවලා ඉන්න පුළුවන්. නැත්තම් සුදු පාට නෙමෙයි අව සුදු පාට මතුවලා ඉන්න පුළුවන්. එතෙන් පිළිකුල මතුවලා ඉන්න. මෙන්න මේ අවස්ථා තුන පෑදෙනවා ධාතු මනසිකාරයේ වර්ණ කසිනිය හෝ පිළිකුල. 32 ෙම තියෙනවා. ඊට පස්සේ අට්ටිය තුලින් සමහර වර්ණ කසිනියට යන්න පුළුවන්. සුදු පාට නැත්නම් ධාතු මනසිකාට යන්න පුළුවන් තද ගතියට නැත්නම් පිළිකුලට යන්න පුළුවන්. අන්නේ විදිහට ඒ හරහා තමයි යන්න වෙන්නේ. ආනාපානස වගේ සති දෙයක් මේ වගේ තියෙනවා නොකර කෙලින්ම පටික්කුල මනසකාරයෙන්ම පටන් ගන්නවා. සක්මන් කරනකොට සාමාන්‍ය විදිහට කරනවා. එතකොට ඒ කියන්නේ මේකෙදී ඉල්ලනවා මේ රාගයට ඉස්සලා උත්තරයක් දීලා යන්න ඕනේ මැද අරමුණකට. අව අනුසේ වශයෙන් ඇති රාගය එළියට පිටවීමක්ද විහකයේ ධම්මරසාංශ කිව්වා. එසේනම් මෙලෙස වීම රාගයේ තව තවත් තුනී වී යාමක් නිසා මේ හොඳ මාර්ග ලක්ෂණයක් දැකිය හැකිද? සංසාරයේ ගිනා රාගයේ පොදිය දිවි කැටන අවස්ථාව ලෙස ස්වාමීන් වහන්සේ පරියන්කේදී සීම ධර්මදේශනවලට සම්බන්ධ වෙන විට මේ සිදුවේ. ඉතින් මේක ඇත්තටම අනුසේ වශයෙන් ගෙවෙන එක නම් හොඳයි. නමුත් මේකේ තාම කෙලවර දැකලා නැහැ. තාම කවදාකවත් මේකේ ඉවරයක් දැකලා නැති නිසා මේක අනුශය වෙන්න බෑ මේක පරිඋත්ථාන මට්ටමයි තියෙන්නේ පරිඋත් හොඳටම දන්නවනේ රාගය කියලා අනුශය වශයෙන් රාගය එන්නේ රාගේ මුවාවෙන් නෙවෙයි වෙනස් ස්වරූපයෙන් මතු කරන්නේ ඒ නිසා මෙතන තියෙන පරිඋත්ථාන මට්ටම ඒ ආනාපානය කරන්න බැරි නම් පටික්කුල මනසකාරයේම දෙතිස් කුණප භාවනාවේ නැත්තම් මිනිකුණක් ගාවට ගිහිල්ලා මේ සොහනකට ගිහිල්ලා මිනිහක් අපිට දිහා බලලා වගේ සංඥාව ගන්න ඕනේ. සාමාන්‍ය උත්තරේ වශයෙන් කියන්න තියෙන්නේ අසුභ භාවනාව කරලා පටන් ගන්න වෙනවා. රාගේ වැඩි අයකට සුදුසු දුතාංගයක් කියා දෙන්න මේ මේ ප්‍රශ්නේ වගේමයි මට පේන්න තියෙන්නේ. ඉතින් ඒකෙදී මේ ඒකාසනිකාංගය ගන්නයි කියලා තන දවසට එක වේලක් කරගන්න එක. එතනින් ගියාම පංචකුල සිවුර මිනිහක් කොතලා තිබුණ කුණක් මිනිහක් කොතලා තිබුණ රෙද්දක් අරගෙන කඩකපල මහලා සකස් කරගන්නීම පංසුකුලිකාංගයේ හොඳයි. ඒ වගේ කීපයක්ම තියෙනවා මේ රාග චරිතයකට අන්තික සෝසාසනිකාංගයේ සොහනක දීලා භාවනා කරන එක. ඒ වගේ තියෙනවා පැතිකඩ තුන හතරක්ම මම හිතන්නේ මම අංග සම්පූර්ණ උත්තරයක් දුන්නා කියලා. අන්න ඒ වගේ මේ සාමාන්‍ය රාගයට රාගයෙන් උද්දීපන වෙන තැනක් නෙවෙයි ඒක අනිත් පැත්තට දාලා සෝනකට ගිහිල්ලා ඉඳලා නැත්තම් තමයි මේ ඇඳගෙන ඉන්නේ මිනිහක් ඔතල තිබුණ දෙදි කැලක් කියලා බව දැනගන්න විදියට හුඟක් වෙලාට ඔය මේ මේ රාග තියෙන කෙනෙකුට සීනි ආහාර නිසා හරීක්මන්ට රාග ඒ නිසා සාමාන්‍යයෙන් කියනවා Brahmacharya රකින්න ජීවිතයක් ගත කරන කෙනාට Brahmacharya නිසා අපි රාගයේ કૃතිම නතර කරුවට පස්සේ ඒ යඩපත් කරපු රාගය සීනි කැමේ ආශාව විදියට පෙනී හිටිනවා. සීනියුනි බොහොම ඉක්මනට ඇවිස්සෙනවා. ඒකයි ඔය ප්‍රේමවන්තයන් චොක්ලට් කන්න කැමති. ඒ බොහොම තද සම්බන්ධයක් තියෙනවා. මොකද ඒත් එක්කම ඒ පිළිබඳ හිත් පහළ වෙලා යනවා. එනිසා කවුරුද උස ගන්න ඕනේ නම් ඒ වගේ දේවල් විශේෂයෙන්ම සීනි අනිවාර්යයෙන්ම ඒ ඉක්මනට මේ ජවයත් ලබා දෙනවා රාගයත් ලබා දෙනවා. ඒ වගේ ගොඩක් තියෙනවා. ඒ නිසා පුළුවන් තරම් කියනවා එදා මම මෙල්බන් ගිය වෙලාවේදී මේ ඇවිල්ලා හිටියා අපේ මහින්ද හමුතුරු ඒ ශාන්සිය නිදර්ශනයක් වශයෙන් ඒ කතාව කිව්වා. පොඩි ළමගේ දහම් පාසල් වලට ඉඳ වැඩසටහනක් කළා. ඒ ශාන්සිය ආහාර වර්ගය සකස් කරයි කියලා සීනි පුළුවන් තරම් අඩු කරලා ඇති වෙන කන්න දීලා. ඉතින් කෑම වෙලාවේදී එච්චර පොඩි උද්දා ගලන්නේ නැතිලු. ඉතින් වැඩසටහන හොඳ නිසා අත්තම කෙනෙක් ඇවිල්ලා කිව්වලු මුළු දවසේම වැඩ පිළිවෙල මං ගන්න දෙන්නම් කෑම මං ගෙදරින් ගේන්නම් කියලා. ඒ දායේ එන කචා. ගහ ගන්නවලු කොල්ලෝ දන්නවා බලන්න හොඳට සීනි දාලා තියෙනවා. කෑමටත් රණ්ඩු කරනවලු හැන්ද ඒ කෑමෙන් ගත්තට පස්සේ පන්ති තියන්න බැරිලු ළමයි. දඟලනවා. ඒ නිසා ඒ සීනිත් එක තියෙනවා තද සම්බන්ධයක්. ඒ නිසා මේ වගේ වෙලාවල් වලට සීනි ආහාර අඩු කරන්න ඕනේ. අඩු කරලා ටික ටික ටික ටික අඩු කරනකොට හැබැයි ඍජුවෙන්ම කාගේ නතර වෙන්නේ අඩු කරන්න පුළුවන්. ඔය මදුමෙහි කියලා මේකට කියන්නේ දිවැඩිය රෝගේ තමයි බුදුහාමතුරු අඳුරන තියෙන කිසිම කරදරයක් නැති රෝගී. අනික හැම රෝගෙටම කේන්ද්‍රිත ගෑවිලි තියෙනවානේ. කැක්කුම් පිපුරු දිවැඩියට කිසිම කැක්කුමක් වෙන්නේ ඕන තරම් කන්න පුළුවන්. හැබැයි ටික ටික ටික ටික ගෙවි ගෙවි ගෙවි ගෙවි යනවා. දිවැඩිය රෝගේ පිනට හැදෙන එකක් කියලා කියන්නේ. අපි කියන්නේ ධනපති රෝග කියලා. දිවැඩියා ප්‍රෙෂර් එක තියෙනවා නම් ඉතින් සෑහෙන වටිනා කෙනෙක්. ඒ කියන්නේ උසස් සමාජයේ කෙනෙක් heart attack ඉංග්‍රීසියෙන් කියන්න පුළුවන් නම් අම්මා යැහෙන වටින රෝග. ඒකේ එන්නේ රාගයේ විකෘති භාවයක්. සීනි වලට ඇති කැමැත්ත අර රාගයේ පිට කරගන්න බැරිකම වෙනකොට ඒක මාර්ගයෙන් කෙරෙනවා. ඒක දන්න නිසායි චොක්ලට් කම්පැනි ඒකේ වැඩ අරගන්නේ. ඊට පස්සේ ජීවැඩිය යන්න පුළුවන්. ඒක නෙමෙයි. එතකොට රාගයේ රාගයේ ඉෂ්ට කරන්න හදනකොට සෞඛ්‍ය හදලා දෙනවා මේ ප්‍රගමණය හදලා දෙනවා ගන්න රාගයට ඕනේ එයා ඉෂ්ට කරගන්න එක විතරයි හොඳින් හෝ නරකින් ආයේ Tamanට තරත්තරම් බැලල්ලක් නැහැ තරම් නොවන වැඩම තමයි රාගය කරන්නේ ඒ සීනි කන්න තියෙන ආශාව කියන එක අපි මේ සාධාරණීකරන්න හදනවා කියන එක නෙවෙයි රාගයාගේ විකෘති ආශාව විකෘතියක් තමයි සීනි වලට එළවන ගතිය ඉතින් මේ මනුස්සයා අසරණයි. ඉතින් එක්ක අර පැත්තෙන් යනවට වැඩිය ලේසි මේක. නමුත් එතකොට මෙහෙන් දියවැඩියාවෙන් හරි කොහෙන් හරි අහුවෙනවා. ලීසි නෑ ඔය මේ කියන්නේ ඒ මූලික රාග ద్వේෂ මොහ කියනම අපි හිතෙන් තරම් ෆෝසප්පකින් අරගෙන පැත්තක දාන කොමයි ව නෙමෙයි. එකක් නැතිකොට තව පැත්තකින් ගන්න. ඒ නිසා අපි ප්‍රසිද්ධිය සාකච්ඡා කරන්න ඕනේ. නමුත් ලංකාව වගේ සමාජවල ප්‍රසිද්ධ සාකච්ඡා කිරීම සමාජ විරෝධී වෙලා තියෙනවා. ඒ නිසා කාටවත් විශේෂම කාන්තා පක්ෂයට තරුණ කියන ගෑන ළමයින්ට මේ සාකච්ඡා කරගන්න විදියක් නැහැ. මොකද ඒක මේ සමාජයේ ඒක සූරා කන්න ලෑස්තිලා ඉන්නේ. කොල්ලෝ නම් ඒක දෙච්චාම කතා කරලා ඌවා කොහොම කොහම හරි ඉවර කරගන්න. මේ භාවනා වැඩ පිළිවෙලක් කරලා ඉන්නකොට තරුණ කාන්තාවන්ට හරි අමාරුයි පොදුවේ සාකච්ඡා කරන්න. ඉතින් ඒකයි මෑණිවරුන්ගේ තියෙන වටිනාකම. ඒක දන්න වැඩිහිටි කාන්තාවක් ඉන්නවනම් ඒ පිළිවෙල විශේෂයෙන් සැලකිලිමත් වෙලා ඒ තරුණ වයසෙන් භාවනා කරන අයට ඒවා ප්‍රසිද්ධිය කතා කරන්න වේදිකාවක් සකස් වෙනවා. මේක මේ මේ නරකට පාවිච්චි කරන්න නෙවෙයි. හැම කෙනෙක්ම පුද්ගලිකව ඉදිහත් කරපු සටනක් ඔතන තියෙන්නේ. ලෝ බ්ලඩ් ප්‍රෙෂර් තියෙන අයට සීනි වැඩියෙන් ගන්නද? ලෝ බ්ලඩ් ප්‍රෙෂර් ගන්න එක නෙවෙයි තියෙන්නේ. ලෝ ෂුගර් ආපු ගමන් බ්ලඩ් ප්‍රෙෂර් වගේ රෝග ලක්ෂණ මතු කරනවා. ගිඩිනස් එනවා, විශ් වෙන්න පටන් අර ගන්නවා. ඒ වෙලාවේදී ඒක පාරට මේ මේ ග්ලූකෝස් ටැබ්ලට් එකක් දෙන්නේ. දීපු ගමන් sugar level එක ආපු ගමන් අර කඩක් කාලා හිටිනවා. high blood pressure වලට වඩා හරිම මාරාන්තිකයි low blood pressure. ඒක පා low blood high high blood high blood sugar වලට වැඩිය මානන්දිකයි low blood sugar. ඒක පාරටම ක්ලාන්ති හැදලා වට්ටනවා. වට්ටපුවාම බ්ලඩ් ප්‍රෙෂර් නැග්ගා වගේ හොයන්නම බෑ. රෝග ලක්ෂණ දෙක high blood sugarද low blood sugarද කියලා කොනම විදිහකට තෝරන්න බෑ. මේක මේ සමහරලාට එහෙම වෙනකොට ප්‍රෙෂර් එක අප්සෙට් යනවා, ගිඩිනස් එනවා, පළ සමබරභාවය නැති වෙනවා. බැරි වෙලාවත් මේක low blood sugar කියලා වරදියට තේරුම් ගන්න high blood sugar තියදී සීනි ගැව්වොත් මොකුත් නෑ මොන කෙනාටවත් හොරන්න බැරි වෙනවා. නමුත් low blood sugar කියන එක inheritant යන්නේ. යාට හැමදාම low blood sugarම තමයි තියෙන්නේ. high blood sugar බොහොම කලාතුරකින් ඉන්නේ. ආවොත් ඒ වෙලාවේ තියෙන්න තියෙන්නේ තමංග ඒක හරිම tricky. ඒ වෙලාවටම ග්ලූකෝස් ටැබ්ලට් එකක් දෙන්න නැත්නම් ටොපියක් අටේ දාන්න. දාපු ගම ඉවරයි. රෝග ලක්ෂණ බොහෝ විට blood pressure එක වගේ එන්නේ. ඒ නිසා ඒක හරීම මේ සූක්ෂමයි. හරීම සූක්ෂමයි. මේ ළඟදිත් ඒ ලොකු සාහිත්‍යයට එහෙම වෙලා මේ විච සිද්ධි හැටියට රණවරා බීලා. රණවරාට බොහොම ඉක්මනට බ්ලඩ් sugar එක බසනවා. ඊට පස්සේ ශාංශ ගිඩ්නස් ඇවිල්ලි පෙරලා සීනි ටිකක් ගන්නවා. ඒ කියන්නේ වෙන වෙලා තියෙන්නේ බ්ලඩ් sugar වැඩි වෙලා තිබිලා තියෙන්නේ. චෙක් කරන්නේ නැතුව ගියාට පස්සේ দাঁඩි දාන්න වෙවුලණ්ඩයි දවසක් විතර නිින්දයක් නැති වෙන්න ගොඩක් ආවා. ඊට පස්සේ කතා කරලා බලනකොට මේ දොස්තරුන්ව කතා කරලා කිව්වා ඊයේ පාර මේකට ආපු එකනම හරි අමාරුයි ස්වාමීන් වහන්සේ high blood sugar low blood sugar අඳුරගන්න මේ දිවේ වියලි ගතියක් එනවා වතුර තිබහ වගේ අන්න වගේ පුංචි ලකුණු වගේක් තියෙනවා ඒකෙන් විතරයි අල්ලන්න පුළුවන් ඉන්නේ කිසිම විදියකට නැත්තම් පිටින් බල්ලා අල්ලන්න බෑ ඒක නිකන් බ්ලඩ් ප්‍රෙෂර් එහෙම වැරදුනා වගේ ලකුණු තමයි තියෙන්නේ ඉතින් ඒක නිසා ඒක කල්ලාතු කියන්න බෑ. හරියටම වෛද්‍ය ශාස්ත්‍ර අනුකූලව ඒක දැනගෙන හිටියොත් ලේසි. දවල් කාලේ භාවනා කරන යෝගීෙකුට රාත්‍රියේ නිදාගත් විට සීන පෙනීම වැඩි වන්නේ ඇයි? ඒක අනිවාර්යයෙන්ම වැඩි වෙන්න ඕන කමක් නැහැ. මොකද වැඩි වෙන්නත් ඉඩ තියෙනවා. මොකද හේතුව වෙනද හීන පෙන්වන්නම මතක හිටින්නේ නැහැ. සතිය තියෙනකොට ඒ හීන ලුසිඩ් ඩ්‍රීම්ස් කියලා කියනවා. ඒ හීන නිකන් හැබෑවට වෙන්න වගේ ප්‍රසිද්ධ වෙන්න පටන් ගන්නවා. මේක 100ට 100ක්ම පරියන්කේ ඉන්නකොටත් වෙනවා. පරියන්ක ඉන්නකොට හිත යනවා එක තැනකට නිින්දක්ද දන්නෙත් නෑ නැද්ද දන්නෙත් නෑ හීනයක්ද දන්නෙත් නෑ ඇත්ත දන්නෙත් නෑ මේක කියනවා how a concept become a reality කියලා හිතට එන අදහස සත්‍යයක් බවට පත් වෙනවා ඒක පරියන්කෙත් දකින්න බුණා ඒ නිසා මේක වෙන්නේ වෙනද අපෙන් හිත වෙන දෙයටම සංවේදී වැඩිවීම නිසා හැබැයි අනිවාර්යයෙන්ම වෙනව නෙවෙයි උනත් ටික කාලයක් යෝක හිටින්නේ බොහෝ වෙලා පරියන්කේ සිටින පුරුදු වීමෙන් එතන එනම් කාලයේ එනම් ඒ කාලේ පුරාම කෙලෙස් නැති නිසා කෙලෙස් බොහෝ තුනි කර ගැනීමට හේතුවක් නේද? ඇත්තට පරියංකය කියන එක නෙමෙයි තියෙන තියෙන්නේ සතිය කියන එකයි ගන්න තියෙන්නේ. බොහෝ වෙලා සතියෙන් ඉන්න පුළුවන් නම් හරි පරියංකේ හිටියත් හැම වෙලාවෙම සතියේ හිටියයි කියලා එහෙම සාතිකයක් නැහැ. කායික වේදනා දැඩි ආකාරයෙන් දැනෙන විට ආනාපාන සතියේදී සක්මනේදී වේදනාව කෙරීම සතිය පිහිටීම සිදුවේ. ඒ සිදුවන්නේ වේදනානුපස්සනාවක් නැහැ. වේදනාන පස්සනාව කියලා කියන්නේ වේදනාව අනුව සලකා බැලීමක්. මෙතන සිද්ධ වෙලා තියෙන වේදනාව ඇවිල්ලා බලපෑමක් කරලා තිනවා. ඒක නිසා ආනාපාන සතිය හරහා ගිහිල්ලා ආනාපාන සතිය හරහා පෙන පීති පරිසංවේදී සුඛ පරිසංවේදී කියන එක තමයි ආනාපාන සති සූත්‍රයේදී වේදනාන පස්සනාව පෙන්ලා තියෙන්නේ. නමුත් මේ දුක් වේදනාවත් එන්නේ ඉඳී තියෙනවා. නමුත් ඒක මේ විහෙත කරවන නොදැරිය හැකි පීඩාකාරී තත්වකින් නෙමෙයි පේන්නේ. මේක සාමාන්‍ය ආනපනතියෙදිම ප්‍රීතියක් වෙනවා කනගාටුවක් වෙනවා දිවසේ ඒ වේදනනුපස්සනාව කියන එක දරා කියා ගන්න හැකි හැකි මට්ටමින් තමයි තීදු කරන්නේ මේක කියලා තියෙන්නේ කායික වේදනා දැඩි ආකාරයක නොදැරිය හැකි මට්ටමේ ඒක වේදනනුපස්සනාවක් වෙන්නේ ඒක දුක් වේදනාවක් වශයෙන් තමයි හුඟක් වෙලාට කියන්නේ. අවසරයි ස්වාමීන් වහන්සේ. සංස්කාර විදර්ශනා කිරීමේදී විදර්ශනාවට මෙතනකොට අර ස්වාමින්වහන්සේ යදෙනවා වගේ එලිපත්තෙන් එහාට ගියාම හිත සම්මුතියේ එලිපත්තෙන් ඇතුළට ගියාම පරමාර්ථයේ ඒ විදිහට අපි පරමාර්ථයේ පැත්තට හිත පැත්තට යොමු වෙනකොට ඒ සංස්කාර එහි ආරම්භයෙන්ම ඒ මුලදීම දැක ගන්න බැරි වුණත් ටික වෙලාවක් යද්දී ඒ විදිහට සිත පැත්තට හැරිලා දකිනකොට මේ සංස්කාරයේ නිවීම එතනම ඒ අරමුණේ නිවීම එතන හඳුර ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ ඒ විදිහටම ඉන් එහාට අරමුණේ වේදනාව පැත්තට හිත යොමු වෙනකොට වේදනාව මත හිත හිටෝලා බලනකොට වේදනාව අර කලින් විදිහට එක්වරම සංස්කාරයක අරමුණේ නිවීම නෙවෙයි වේදනාව ටිකෙන් ටික විදි විදි විදි විදි ගිහිල්ලා කෙලවර වෙලා නැති වෙලා යන හැටි එතන ඒ අරමුණේ නිවීම දැනගන්න පුළුවන් වෙනවා. මේකෙදි ස්වාමීන් වහන්සේ පෙරේදා සවස දේශනාවේදී මට මතකයි දේශනා කරා එක එක ස්තර වලින් ගැඹුරෙන් ගැඹුරට කෙලස් ප්‍රහීන කරන කල යුතු බව ඊට ක්‍රමානුකූල ක්‍රමවේදයක් තිබෙන බව මේ දෙකේදී මම මේ සඳහන් කරපු කාරණා දෙකේදී වේදනා සංඥා පැත්තෙන් මම හිතන්නේ මේ දෙක මම මේ කිව්වේ වේදනාව මත හිත පිහිටෝලා වේදනාවේ බිඳි බිඳි යාම දැකීමේදී ගැඹුරු කෙලෙස් ගැඹුරු ස්තරයක තිබෙන කෙලෙස් ප්‍රමාණයක් පහින වෙනවද කියන එක මට දැනගන්න. අසරු ගැඹුරේ ආරම්භය කියලා කියනවා. තදබර ගැඹුරේ මැදවත් ගැඹුරේ අගවත් නෙවෙයි. ගැඹුරේ ආරම්භයට යනකොට පේනවා මේ වේදනාව කියන එක තන්නේ කර චෛසික ධර්මයක්. ඊට ගිය තන ආදරජ මාලිගාව සෑදේ කියලා සතුටු සිතින් බලනවා නම් ඒක භාවනාවට ලොකු අරමුණක් වෙනවා. එපා වෙලා කම්මැලි වෙලා ආවොත් එimhe නැගිටලා යන්න හිතෙනවා. ඉතින් වගේ ඒ වෙලාවට ඒක පරිේශණයට ආහාරයක් බාටපත් වෙනවා. වේදනාව දුක් වෙන්න පුළුවන්, සැප වෙන්න පුළුවන්. වේදනාවත් එක්ක මුලැමැදාක බලමින් මේ සතුරු සාමීචකයේ දෙන්න පුළුවන්. ලිපි ගනුදෙනුවක් කරන්න පුළුවන්. ඇසුරු කරන්න පුළුවන් ගතියක් එනවා. කවදාහක්වත් නැති වෙන විදිහට. එතකොට තේරෙනවා දැන් වේදනාවෙන් දුරස්ත වෙලයි වේදනාව දිහා බලන්න. සැප වේවා, දුක් වේවා වේදනාවෙන් ඩිස්ටන්ස් එකක් අරගෙන බලන්න පුළුවන්. එතකොට ඒක පරිේශණයක් වෙනවා. මෙතෙක් කල තිබුණේ වේදනාවෙන් පීඩිතව එලිලා සැපට සතුටු වෙලා දුකට කන ගැටලුවා නම් තාම නෑ ඒ මේ වේදනාන ප්‍රශ්නාවේ පරිශන මට්ටමට ගිහිල්ලා. ඔතන කියලා කියන්නේ තාම ගැඹුරට ගිහිල්ලා නමුත් ගැඹුර ආරම්භය කරන තැන කියලා කියනවා. එහෙම හුඟක් තැනකදී සැප වේදනාවල් සතුටුනේ නැහැ. දුක් වේදනාවල්මයි මේ හැම දෙයක්ම කියන දෙයක් දුහිතරෙන් දෙන ගතියක් දුන්නේ හැම කියන්නේ දෙයක් නෑ වගේ කරන සුදුසුම තමයි දුක් වේදනාවන් තමයි හැඟෙන්න තියෙන්නේ. ඒකට එකවරකට ඒ එන එකම අරමුණ උන එක අවස්ථාවක බිඳි බිඳි ගිහිල්ලා අවසන් වෙනවා. ඊළඟට ආපහු රවුමේනකොට ඇත්තට සදින් එන්නේ නැතුව ඊට වඩා හදබල කහට පැල්ලමක් වෙනොත් ඒක ටිකක් පොදලා ඉරපුවාම කහට අඩු වෙනවා වගේ. අන්න ඒ වගේ එහෙම අඩු ස්වභාවයක් එහෙම දැනෙනවා. ඒක තමයි විරංජති කියලා කියන්නේ. විරංජනේ වෙන්න පටන් ගන්නවා. විරංජන වෙනවා කියලා කියන්නේ පාට හේදිලා යනවා. ඒක රංජනීය කරන්නත් බෑ, රමණීය කරන්නත් බෑ. හේදි හේදි හේදි යනවා. එතකොට වේදනාවේ තියෙන සිලිලාර ගතිය නෑ, කුප්පන ගතිය නෑ. නමුත් වේදනාව තියෙනවා. එනිසා කළු වර්ණ ඡාරූපයක් නෙවෙයි කළු සුදු ඡාරූපයක්. කළු සුදු ඡාරූපය වෙනුවට අන්ත නෙගටිව් එක විතරයි පෙන්වන්නේ. අනේ විතර මේක දියවි දියවි යන ගතිය එනවා. ඒක තමයි ඡායග්‍රාහී හැඟීමක් වෙනවා. වේදනාව පෙළෙනව වෙනුවට වේදනාව ජරා දිරාවට යනවා පේනවා. පවතින ಗುಣ සමාධි මට්ටම ඊට වඩා උපවත් වෙනවා. එක දවසින් කියන්න බෑ. නමුත් මේක නැවත නැවත වෙනකොට Tamanට ඒක පිළිබඳව කරබැලීමේ ආසාව කුසල ඡන්දයේ පහළ වෙලා මේක ඊයේත් උනා මම අදත් මේක කරන්න ඕනේ හෙටත් આવොත් හොඳයි කියන මට්ටමට එනකොට අදිෂ්ඨාන ශක්තිය වැඩිලා මේක Tamanට දාශ භාවයටපත් වෙනවා. එන්නේ එන්නේ එන්නේ එතකොට කෙලස් වලමයි ගත කරන්නේ නමුත් අධ්‍යාපනය වැඩි වෙනවා. කෙලස් වල ඉන්නේ වේසය ඉන්නේ. මොකද දැනීම වැඩි වෙන්න පටන් ගන්නවා. බාහිර අරමුණ අතහැරලා ඒ කියන්නේ නාමයට ඇත්තට හිතින් දකින්න අරමුණ අඳුන ගැනීම කියන්නේ එලිපැත්තෙන් එහාට සම්මුතියක් එලිපැත්තෙන් මෙහාට පරමාර්ථයක් කියන තැනට ඇවිල්ලා ඒ විදිහට බලන එක හරිද වේදනාව සහිත යොමු කිරීම වැඩියෙන් වාසියක් තියනවද මේක මේ ගමන? ඔය ඔය හැම පැතිකඩක්ම ආර්ය පරිශෙන්ට අයිති මොනවත් කරන්න එපා වෙන දෙයකට යන්න හරි. මොනවා කෙරුවත් අනන්නයි පුළුවන්. වෙන දෙයේ තමන්ගේ භාවනාව හැටියට ධර්මයේ හැටියට ඊගාට වෙන්න ඕන දේ භාවනාවට ඉඩ තියෙනවා. කිසිම විදිහ අරකට හොඳයි මේක හොඳයි මේකට වැඩිය හොඳයි විනිශ්චය ශක්තියක් හෝ හැසිරවීමක් හෝ ප්‍රාර්ථනාවක් හෝ ප්‍රයෝගයක් හෝ ප්‍රණීතියක් කියලා කියන්නේ කක්කා. කක්කා දාන්න බෑ. යඩේට යන එකයි තියෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ කෙනෙකු ආජීවට්ටමක සීලයේ පීඨා භාවනා දිගටම කරගෙන යන්නේ නම් ඊළ මාර්ගඵලවලට පැමිණීමට ඉඩ තිබේද නැත්නම් ඊළ මාර්ගඵලවලට පැමිණීමට අටසිලෝ දසසිල් ආරක්ෂා කිරීමට සිටිය යුත්තේ කර්ණාන් පැහැදිලි කර දෙන්න. මේ කියන්නේ රැයට කණ්ඩ ප්‍රශ්නෙ මේ. වෙන මොකක්වත් නැහැ මේ. මේ රැයට කාලා නිවන් දකින්න පුළුවන්. පුළුවන් අප්පා පුළුවන්. බය වෙන්න එපා. වටාචාරාවේ මොකක්ක සමාදන් වුණේ නැහැ, සෝපාක සමාදන් වුණෙත් නැහැ, සම්තතිය මැතුමා සීල් සමාදන් වුණෙත් නැහැ. ඔය ඇතා පිට ඉඳි හොඳටම බීලා. තවත් හතක් බීලා. රහත් වුණා. මේ ප්‍රශ්නේ තියෙන්නේ මේ රැයට කාලා බඩ පළවෙයිද කියන ප්‍රශ්නේ තියෙන්නේ. බඩ නොකා ඉඳලා බඩ පළවෙයිද කියන ප්‍රශ්නේ තියෙන්නේ. එහෙනම් පුළුවන් කියලා හිතා ගන්න බය වෙන්න බෑ. ගරු ස්වාමීන් වහන්සේ ආහාර ගන්නා විට සතිය පැවැත්වීම බොහෝ අපහසුයි. හිතට බොහෝම වේගෙන් හිතිරි ගලා එනවා. ආහාර ගත්තාට හිත වෙන තැනක මේ මඟ හරවා ගැනීම ක්‍රමයක් තියෙනවා. මේක ඇත්තටම හොඳ අවංකව පිළිගත යුතු තත්ත්වයක්. ඒ මොකද මේ සතෙක් හොඳටම කිපෙන්නේ කැම ගන්න කොටයි ලිංගික සේවනය කරන කොටයි. ඒ වෙලාවේදී සත්තු ළඟට යන්න එපා කියන. ඒ වෙලාවේදී සතාගේ මුරුග ගති ෂේරම් මත කරනවා. මනුස්සයගෙත් එච්චරයි. කැම ගන්න වෙලාවේදී අපි ඔය එටිකට්ස් කියලා දාලා තියෙන ආ ටේබල් මැනර්ස් කියලා තියෙන ඒ තරම් අපි මුරුගයි. මුරුගේසන්ලා තමයි කණ්ඩ ගියාට පස්සේ. ඉතින් ඒ නිසා ඒ වෙලාවේදී සතිය පිහිටව ගන්න බැරි වුණාට කමක් නැහැ. පුංචි වැඩවලදී පිහිටවල පිටලා කවදා හරි සතිය පිහිටවන්න පුළුවන් නම් ආහාර ගන්නකොට ලොකු ජයග්‍රහණයක්. එචා පුළුවන් තරම් පෙළඹෙනකන්වත් ඒක තියාගන්න බැරි වුණයි කියලා ඒ කියන්නේ මේක විශාල කඩයිමක්. විශාල අභියෝගයක්. ආහාර ගන්න වෙලාවේදී පුළුවන්. ඒ නිසා ඒක නැතුව සාමාන්‍ය වතුර එකක් බොනකොට එහෙම නැත්නම් වෙන පොඩි වැඩක් කරනකොට කරලා කරලා කරලා කරලා අන්තිමට තමයි අපිට පුළුවන් ඉන්නේ දාන ගන්න වෙලාවේ දාන ගන්න බව දැනගන්න. එහෙම නැත්නම් අනුව මෙනෙහි කරන්න මෙනෙහි කරලා ඉවරලා හරියට බඩ පිරෙන වෙලාවදී නතර කරන්න. නැතුව වැඩිපුරට කකා යන්නෙත් නැතුව නැත්නම් බඩ පිරෙන ඉස්ලා නතර කරන්නෙත් නැතුව ඒ ටික කරගන්නවා කියන එක ලොකු ජයග්‍රහණයක්. කොච්චරද කියනවනම් බුදුරජාණන් වහන්සේ නවාරාදී බුදු නැහැ. පසලොස්චාන ධර්මවල එකක් තමයි භෝජනේ මත්ඤ්‍යතාවය. බුදු ගුණයක්. බුදුහාමුදුරන්ගේ ගුණයක් භෝජනේ මත්ඤ්‍යතාවය. ඉන් මෙපිට ඉන්න ඕනම කෙනෙකුට ඒකේ සීමාව දන්නේ නැතිකම වෙන්න ඉඩ තියෙනවා. සීමා දන්න කෙනා අසතියෙන් කන්න ඉඩ තියෙනවා. නිසා මේක පොඩි වැඩක් නෙවෙයි. නමුත් යෝගාවචර ගුණයක් තමයි జాగරියාන යෝගයේ භෝජනේ මත්ඤ්‍යතාවය. යෝගාවචර නිතරම Taman ළඟා විය යුතු එල්ලයක් විදිහට ඉස්සරහින් තියාගෙන ඉන්න එකයි තියෙන්නේ. බැරි වුණයි කියලා කනගාටු වෙන්න බෑ. මොකද ඒක උසස් පෙළ පරීක්ෂණයක් එහෙම නැත්නම් ඉහළ විභාගයක් කියලා හිතා ගන්නවා. ඊට කිට්ටුවෙන් කෙනෙක්ව පුරුදු කරනකොට පුරුදු කරනකොට මේක දවසක අල්ල ගන්න පුළුවන් වෙනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ උදෑසන 4 පවන පින්නපාතේ යනවා නම් දහවල් දාණය ගැනීම අකපද. එනවා උදෑසන පින්නපාතේ ආහාර සොයාගෙන දහවල් ආරාමයට ගෙනේන දාණය වැළඳ සමහර කියනවා පින්නපාතේ යනවා නම් කිවරක් පමණක් වැළඳී සිටිය. එහෙම එකක් ඇත්තේ නැහැ. උපසම්පදා භික්ෂුන් වහන්සේලාට තියෙනවා උදේ දාන ගන්න වෙලාවදී යම් හේකින් ඇති කියලා කිව්වොත් ඊට පස්සේ ඒ දවස් ඇතුළත ආය ආහාර ගන්න බෑ. ඒ නිසා දාන ටික තියලා සංඝයාට ඇති වෙන්න වළඳන දෙනවා මිසක් බෙදන්න යන්නේ නැහැ. බෙදන්න කියලා සංඝයාට ඇති කියන්න වුණොත් ඊට පස්සේ දවල්ට දාන වළඳ ගන්න බුදුහමරෝ තහනම් කරලා තියෙනවා. එක සැරයක් හෝ ප්‍රතික්ෂේප ප්‍රතික්ෂේප කරන කෙනෙකුට ඒකට කියන්නේ මේ පවාරණය කරනවා කියලා. ඒ නිසා දාන්නේ දාන්න කට්ටිය උදේ වරුවේ දාහනේ ඉස්සරහින් තියෙනවා සංඝවංශයට ඇතිනමක් බෙදා ගන්න. ඇවිල්ලා බෙදන්න යන්නේ. බෙදන්න ගිහිල්ලා ඇති කියන්න වුණොත් ඊට පස්සේ සංඝයාට ආය දවල් දාහනේ ගන්න අවස්ථාවක් නැති වෙන නිසා. ඒක මේ ඔය ප්‍රාතිමෝක්ෂයේ පචිතියොල 54 55 කියන ශික්ෂාපද දෙක සඳහන් කරලා තියෙනවා. උංගාවක් විස්තර සහිත මේ ශික්ෂාපදයක් ඉතින් ඒක නිසා ඇත්තට මේක ගියන්න විස්තර කරලා දෙන්න කියලා මොකක් කරදරයි නිසා සංඛ්‍යා වංශලා හීල් දාන්න වඩින්නේ නැහැ එළියට ගියාම හැම කෙනාම ඇවිල්ලා බෙදන්න පටන් ගන්නවා බෙදාගෙන පටන් ගන්නතර පස්සේ නෑ එපයි කියලාත් බෑ එපයි නොකියත් බෑ ඉතින් ඒක නිසා ඒක හරි කරදරයක් වික්ෂෝපකට එහෙම නැත්නම් මේ ඒ පින්නපාත යන කෙනාට දවල් දාහනේ වලදින්න බෑ කියලා නෑ හැබැයි උත්කෘෂ්ඨ වශයෙන් පින්නපාත යනවනම් සිබ්බේ දුතාංග තුනක උත්කෘෂ්ඨ වශයෙන් යනවනම් තමන් ගමේ සීමාවෙන් එළියට ගියාට පස්සේ මිසක් ආරණ්‍ය සීමාවට ආවට පස්සේ ආහාර පිළිගන්නේ නැහැ හැබැයි බණ දාන්න පුළුවන්. අවාරණයට වැටෙනවා. එතත මේ උපසම්පදා භික්ෂු භික්ෂුණීන්ට විතරයි. අනික අයට ඒක බලපාන්නේ නැහැ. සමහර වෙලාවට පරියන්කේට ආ විගසම ආනාපාන වෙනුවට වම දකුණු ලෙස හුස්ම මෙනෙහි වෙනවා. මෙසේ වෙන්නේ ඇයිද මෙසේ වෙන්නේ ඇයි? ඒ කියන්නේ වයර් මාරු වෙනවා. ඉඳගතියක් ගියාම හරියයි. එහෙම වයර් මාරු වෙනවා ඉතින් එහෙම තමයි වෙන්නේ. සිංහල මීටරේ දිවිලා ඉංග්‍රීසි මීටරේට වැටෙනවා ඉඳපු ගමන් රේඩියෝ. ඉංග්‍රීසි මීටරේ දෙබල මීටරේට වැටෙනවා. ඉතින් එදාට ඉතින් අර කොළොනට පැත්තේ මිනිස්සෙක් ඉතින් අතන් ලෙන්න කාලේ ගිහිල්ලා සල්ලි ඒද හම්බ වෙනවනේ හම්බෙච්ච ගමන් කඩේට ගිහිල්ලා රේඩියෝ එකක් ගෙනාවා. ගෙන්න ගිහිල්ලා ගේ දානකොට දෙමළේ ඉල්ලුවා. මෙයාට එන්න කචල් ගිහලා මුදලාට හොඳටම මැනලා තියෙනවා. මොකද්ද දෙමළාලි මුදලාලි දෙමළට රේඩියෝ එකක් දුන්නේ අපේ ගෙදර සිංහල බා ඊට පස්සේ කළා සිංහල රේඩියෝ ඉවරයි. ඕක විතරයි ඉතුරුනේ කියලා. අනේ එහෙම කියලා හරියන්නේ මටම සිංහල එකක් ඕනේ පොඩ්ඩක් ඉන්න කියලා ඇතුළට ගිහලා මීටරේ මාරු කරලා රුපියල් 10ක් ගන්න දුන්නා රේඩියෝ. පොඩි වයර් මාරු ඉල්ලක් වෙලා තියෙන ගණන් ගන්න. පිම්බින් ඇග්නිමිස බලා සිටදී තද නිල් පැහැ ආලෝකයක් දිස්වි ඒ සනින් නැතිවිය. නැවතෙම ආලෝකයේ ඊමේ යතේ යමින් නැතිවිය. මේ ඇතිව නැතිමේ හිතේ. තවද කුසහරා වේගෙන් දිවිගිය දැවිල්ලක් දැනෙන්නේ සනින් නැතිවිය. අනික් අතට දිවෙන සිසිල් බවක් දැනෙන්නේ. ඒ තේජෝ ධාතුවේ සිටමි. නිතර කමඨහන් ගැනීමට නොහැකි වන නිසා ඔබ වහන්සේ ආසා කමඨහන් පිස්සු ගැනීම සිටීමේ මේ බොහෝම හොඳ දේවල්. ඒ කියන්නේ ආලෝක වශයෙන් හෝ උණුසුම සිසිලස කම්පන චංචල ගති ඒක නිකන් මේ තමන් අරමුණේ බලන ඉඳද්දී මේ ධාතුන් ඇවිල්ලා කියලා නෝ මං ආවයි කියලා. ලකුසාන්ත ලියලා තියෙනවා යානපන සති නෑ. මම හිතන්නේ සත්‍යවිසුද්ධා විදර්ශනා ඥාන පොතේ යෝගාවචරයා මහා භූතයන්ගේ භාෂාව තේරුම් ගත යුතුයි කියලා. ඒගොල්ලෝ ඇවිල්ලා කියන්නේ ওই ක්‍රමයට තමයි. ඒගොල්ලන්ට වෙනම භාෂාවක් නෑ. තේජෝ දහපු ආතු ආපුවාම උණුසුම් ධාරාවක් පෙන්ලා යනවා. සීසල ධාරාවක් පෙන්ලා. වායෝ ධාතු ආපුවාම කම්පන චංචල පෙන්ලා යනවා. ආපෝ ධාතු ආපම වැగిන්න පිටු කරන ගති පෙන්වනවා. ඉතින් එක එක එක පෙන්නපුවා තමයි දැනගන්න මේවා ආවට අරමුණේ හිත තියෙනවා නම් මෙව්ව තියෙද්දිත් නැති වෙලාවට වැඩිය තියෙද්දිත් අරමුණ අත නෑර මෙනෙහි කිරීමෙන් තමයි සතිය වැඩේ. මේ එන දේවයින් කිසිම නිමිත්තක් ගන්න යන්නේ හොඳ නරක බලන්න යන්නත් බෑ. හැබැයි මේක දකිමින් ආනාපානේ වඩන එක නොදකිමින් වඩනවට වැඩිය හොඳයි කියන එක විතරක් කියන්න පුළුවන්. කොහමද මේ මේ විස්තරේ හරි පිළිසිදු ලියලා තියෙනවා. එතකොට මේ ධර්ම සාකච්ඡාට කෙටි උත්තර දෙන්න පුළුවන්. ඍජු උත්තරයකුත් වෙනවා. අවසාන ප්‍රශ්නේ මේක ඉංග්‍රීසියෙන් තියෙන්නේ Venerable Bante, is it still long time to time to wait my turn to have the interview? Therefore, please excuse me to ask you in English, although it is English program. Please elaborate about the delusion, moha, that makes sleepiness come during meditation. So the delusion has many, many facets. uh, one thing is that uh, you misunderstand it. Delusion has two facets, simple misunderstanding, simple unknown, unknowing and misunderstanding. So which one is playing, no one knows. So therefore, when whenever you, if you wish to get out of this delusion, you have to work the double-fold way. One thing is, one part you have to fill with simple study, just to get rid of simple unknowing. Other one is misperception, you think you know, but you don't know. You assume as you know. So that is a very dangerous part. So therefore, the sleepiness is a very minute fraction of delusion, but they are the you completely absent to the situation, mind come absent-minded. So please elaborate about the delusion that makes sleepiness come during the meditation. So you have to understand the counter, uh, the, how to call, antidote. Antidote is naughty. Whenever the illusion is setting in, to keep on noting. if you are meditating on the in-breath and out-breath, in-breath, in, in, in, out, out, out, or uh, in-breath, out-breath. So when you are noting that release some energy that is enough to melt off this slimy nature. And before the meditation, you have to do walking meditation. These are the two tactics. If the sleepiness is the problem, two tactics. Before the meditation, before the sitting, walking, while sitting, nodding. Uh, please explain uh, to me about five hindrances, pancha nivarna and how to overcome them uh, so this is uh, last few days we were in the English Singular part. We explain it. The main thing you have to understand is uh, sensuous desire has to be replaced with one-pointedness. The hatred has to be replaced with the rapture. Sleepiness to be replaced with the noting mind. The remorse and excitement has to be uh, removed with the happiness and the doubt has to be removed with the, the inquiring mind. So therefore, each and every hindrance has, uh, it is a, um, the sick situation. There are some healthy tactics uh, the meditators employing. So when and such a thing happens, recognition is very important. Once that happens, you must understand how to counterbalance it. So this is how the pragmatic side, otherwise uh, it's a very long thing, uh, enough for five, five, six PhDs. Hindrance itself is enough uh, to get. So therefore the we have to just to be pragmatic. We have to just to do away with the hindrances whenever it happens. So important thing in the vipassana meditation is pinpointing and recognizing the particular hindrance as and when it arises. And then you are one step ahead, better off. හොඳයි අපි පැය දෙකක කාලයක් කරන් තියෙන අපි බලාපොරොත්තු වෙන පැය එකමාරක යෝජිත කාලයක්